ඒ අනුව අපි ඊයේ අටවෙනි වතාවටයි ඒ සූත්‍රය අනුව ධර්මදේශනා මාලාවේ අටවෙනි අංකය පැවැත්වුවේ. අද අපි මේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන නවවෙනි දේශනාවටයි නවවෙනි අංකෙටයි. ඉතින් ඒකෙදී පහරාද අසුරේන්ද්‍රයා විසින් තමන් අධිපතිකම දක්වන මහා සමුද්‍රය තමන්ගේ ගෝල බාලයින්ගේ සතුට පිණිස හේතු වෙන කාරණාවක් විදිහට පෙන්නනවා. මහා සමුද්‍රයේ තියෙනා වූ ඒ අద్భుත ආශ්චර්ය ලක්ෂණය කොයි තොටකින් කොයි මේ යුරකින් කොයි ඉමකින් රස බැලුවත් එකම රසයි. ඒකේ ලුණු රස. ඒක රසෝ ලෝණ රසෝ. ඉතින් ඒක ඒ අසුරේන්ද්‍රයාගේ ලෞකික සම්මුති ලක්ෂණය විස්තර කරාට පස්සේ අසුරේන්ද්‍රයත් ਸਰුවචනාංශයෙන් අහනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම විනයෙහි හැසිරෙන්නා වූ මේ භික්ෂුන් වහන්සේලා මගේ අසුර බාලයෝ ගෝල බාලයෝ මහමෝද අබිරමණය කරන සේ අබිදාපණය කරනවාද කියලා බුදුජානනාංශය එතකොට ඒ ආසමාන ආඩම්බරයකින් එහෙම නැත්නම් ශාසන හැඟීමකින් කියනවා මගේ ශ්‍රාවක පිරිසත් මේ ශාසනය අභිරමණය කරනවා කියලා මේ අසුරේන්ද්‍රයා දීපු නිදර්ශනයෙන් පෙන්ලා කියනවා මේ ධර්ම විනේත් එහි හැතිරෙන්නා වූ ඇත්තෝ එකම රසයක් විමුක්ති රසයක් ලබනවා කියලා. මේ විමුක්ති රසය ධර්මයටත් විනයටත් දෙකම සමානව යෙදෙනවා. ඉතින් අපි ඊයේ දවසේ ගත්ත මේ ධර්ම විනය දෙකේ ධර්ම කොටාසේ තියෙන මේ විමුක්ති රසය. ඉතින් මේ සර්වචන් වහන්සේගේ ඉදිරිපත් කිරීම හැටියට බලනකොට මේ දුක්ඛ සත්‍යය නැත්නම් දුකට හේතු වෙන සමුදය වගේ දේවල් ඉදිරිපත් කරපුවාම බොහෝ විට පේන්න තියෙන්නේ මේ මිනිස්සෙගේ සැප විඳීමට විරුද්ධ දුක ඉස්මතු කරවන නාස්තික එහෙම නැත්නම් උච්ඡේදවාදී මුණ මුණතක් ආරම්භයක් පේන්න තියෙන්නේ. එහෙම නමුත් අවසානයේ බලනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහ ක්‍රමයට නැත්නම් ඒ ප්‍රතිපදා ක්‍රමයට අවසානයේ තියෙන්නේ මේ විමුක්ති රසයයි. ඒක නිසා කිම්මූලක සූත්‍රය වගේ තැන්වල සරුවචන් වහන්සේ මේ ධර්ම කියන පදය ඡන්ද මූලකා සබ්බේ ධම්මා මේ මුළු ලෝකෙම තියෙන සියලු ධර්මයෝ සුබ හරි විදේවල් වැරදි දේවල් නැත්නම් අධර්මය ධර්මය කොයි එක වුණත් ඡන්ද මූලකා තමන්ගේ මන අපේ හැටියටයි තීන්දුව වෙන්නේ. තමන්ගේ ඡන්දය යෙදෙන්නේ කොතැනද? ඒක තමයි අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදෙයි කියලා. හිත ගිය හැටියට තමයි ධර්මී ලෝකේ ප්‍රසිද්ධ වෙන්නේ. ඒ නිසා ඡන්ද මූලකා සබ්බේ ධම මානසිකාර සම්භවා ඒක හටගන්නේ තමන්ගේ මානසිකාරය කොතෙන්ද යෙදෙන්න කියන එක මතයි. ඒ නිසා තමන් යමකට අවධානය යොමු කරනවා නම් ඒ අනුව ලෝකෙ පිළිබඳ විග්‍රහය වෙනස් වෙනවා. ඒ වගේම වේදනා සමෝසරණ ඒක එල්ල වෙලා තියෙන්නේ සැප වේදනා ලැබීම කියන මානවයාගේ නැත්නම් සතුන්ගේ තියෙන ඒ ගොනුවට වේදනාවට තමයි මේක ගොනු කරලා තියෙන්නේ. අපි මේ සේලුම දේවල් මේ ලෝකේ කරන නාඩගම් සේරම කරන්නේ ඔය සැප කියන වේදනාව ලැබීමටත් දුක කියන වේදනාව අයින් කිරීමටත් ඒ වගේම සමාධි පමුකා කියලා තියෙනවා. ඒ දේ ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නයේදී ප්‍රමුඛ ස්ථානය ගන්නවා සමාධිය. ඒ වගේම සතාධිපතෙය සතිය අධිපතිකම් කරන්න වෙනවා. සතිය අධිපතිකම් කරලා සමාධිය ප්‍රමුඛ කරනාට පස්සේ අර චමගේ කුසල ඡන්දේ කුසල ඡන්දයක් බවට පත් කර ගන්න පුළුවන්. මානසිකාර යෝනිසමස්කාරය බවට පත් කර ගන්න පුළුවන්. එතකොට ස්පර්ශය, ඒ අනුව ඇති වෙන ස්පර්ශය සියල්ලට මුල් වෙන්නව ස්පර්ශය තමගේ සෑහනතොට නතු භාවයකට වශී භාවයකට පත් කර ගන්න පුළුවන්. එතකොට වේදනාව පිළිබඳව අපේ තියෙන ওই දාස භාවය යම් ප්‍රමාණයක විමුක්තියක් ඈත් භාවයක් ලබා ගන්න පුළුවන්. පඤ්ඤුත්තරා මේ සියල්ලම ප්‍රඥාව උත්තම උත්තර දෙයක්. ප්‍රඥාවෙන් ඈතර වෙන්න පුළුවන් දෙයක් විතර දකිනවා අන්තිමට විමුක්ති සාරා. මේ සියලු වැඩපිළිවෙලේ සාරය ගොබේ මදේ පෙන්වන්නේ විමුක්තිය. ඒක නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් මෙවැනි පිරිසක් ගැන කියනකොට කියන්න පුළුවන් අපි කොහොම කරත් ගමන කෙලවර කරන්න විමුක්ති සාරෙමයි. දුක දැක්කට දුක අඳුනගත්තට දුක ප්‍රමාණ කරාට පරිච්ඡේද කරාට ඒ හරහා අපි යන්නේ විමුක්තියටමයි. ඒ කියන්නේ සියලු ධර්මයන්ගේ සැප දුක හරි වැරදි සාධාරණ අසාධාරණ කොයි එක ගත්තත් සරුවචනාංශේ චිත්‍රයන් දපෙන මේ සේරගේම තියෙන සාර මණ්ඩය විමුක්තියමයි. ඒක නිසා මේ වගේ ප්‍රයත්න කරන පිරිසකට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. අපි මේ කරගෙන යන වැඩ බොහොම සමාට නීරසයි, දුෂ්කරයි, වෙහෙසකරයි. අපි හිතපු නැති දේවල් දකින්න හම්බ වෙනවා. නමුත් මේ තබන තමන චිත්තක්ෂණ පාස, එහෙම නැත්නම් යොදන යොදන චිත්තක්ෂණයක් සති මාත්‍රයක් පාස අපි මේ විමුක්ති සාරයටයි යන්නේ කියලා. ඉතින් ඒ සාරය ඊයේත් අපි මතු කරගත්ත විදිහට ආදුනිකයෙක් වගේ වසයෙන් ආදී කල්යාණයේදී භාවනාවට බැස ගන්නා වූ ආධුනිකයෙකුටත් ඒ රසය චින්තාමේ වශයෙන් හෝ සුත්තමේ වශයෙන් දැක දැන ගන්න පුළුවන් වෙන විදිහට කියනවා. එහෙම දැක දැනගත්තත් පමණයි ඒ වගේ සතියක් වඩන්නේ විමුක්තියක් ඉස්සරහින් තියාගෙන පණේපා කියලා කුසල ඡන්දයක් වඩා. ඒ නිසා කුසල ඡන්දේ වඩන්න විමුක්තිය පිළිබඳ හැඟීමකුත් ඕනේ. කුසල ඡන්දයේ තුලින්ම තමයි මේ විමුක්තිය සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඊට වැඩිය ටිකක් වෙනස් ආත්ම ශක්තියක් සහිත චිත්ත ශක්තියක් එනවා මජ්ජේ කල්යාණයේ වශයෙන් කරගෙන කරගෙන යනකොට තමන්ගේ අත්දැකීම් රාශිය සහිත යෝගාවචරයයි. අර ආරම්භ කරන ආදි කල්යාණයේ රස බලන යෝගාවචරයට සමාන වශයෙන් සමාන්තර වශයෙන් වචන වශයෙන් ගන්නවනම් ආරද්ධ විපස්සක කියන නම සඳහන් කරනවා. එයා යතන ප්‍රයත්නයේට ආරද්ධ විරිය කියලා කියනවා. ඉතින් ආරද්ධ විරිය නිතර වැටෙන සුළු නිකම් පයින් ඇවිදින්න ඉගෙන ගන්න පොඩි එකෙක් වගේ අඩිය තියෙනකොට වැටෙනවා. උඹ වැටුණාට පොඩි එක අරින්නේ නැහැ. කරලා කරලා කරලා යම් වෙලාවක අපි හිතමු පොඩි එකේ කෝ ලොකු මිනිස්සේ බයිසිකල් පදින පුරුදු වෙනකොට වගේ නිතර කකුල බිම තියන්න ඕනේ බයිසිකල් පදින පුරුදු වෙන කාලේ. පස්සේ අපි මේකේ සම්බබර වාවේ ගත්තයි කියලා හිතමු. බයිසිකල් පදින්න පුළුවන්. පොඩි කාට දැන් අතයි හතයි කියලා යන්න පුළුවන් මට්ටමට ආපුවාම ඒක ඉතින් මජ්ජේ කල්යාණ වශයෙන් මේ විමුක්තිය මධ්‍යම ප්‍රමාණයට ලැබුවා වගේ වෙනකොට ඒකට කියනවා මේ පග්ගහිත විරිය කියලා. ආරද්ධ විරිය පග්ගහිත විරිය කියලා පග්ගහිත විරිය කියලා කියන්නේ ගත්ත කර බර නිතර නිතර බිම තියතිය ඉන්න බෑ දැන් අරගෙනම යනවා. ඉතින් ඒ අරගෙන යනකොට එයා දන්න බිම තිබ්බොත් තියෙන ආධිනව දන්නව නැවත උස්ස ගන්නත් අමාරුයි. ඒ නිසා ඒක තමන්ගේ ධූරයක් වශයෙන් ඒක නැත්නම් තමන්ගේ වගවීමක් වශයෙන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන කෙනාට තමයි අපි යෝගාවචරයි කියලා කියන්නේ. අර සමහරලාට කල්යන් සත්පුරුෂය කියලාත් පාවිච්චි කරනවා. ආන්න එහෙම කරගෙන යන වෙලාවේදී අර ආදුනිකයට හිතා ගන්න බෑ මෙච්චර වැටි වැටි මම මේ එල්ලීලා මේ බස් එකේ ෆුට්බෝඩ් එක වගේ එල්ලගෙන යන්න හැදුවට තව සමහරු අබිනිෂ්ක්‍මණය තුලින් ජීවිත පරිත්‍යාගයෙන් ඥාතින් වස්තු පරිභෝග අතහැරලා පවා මේ දේ මෙහෙම කරන්නේ ඇයි කියලා කොහොමද කරන්නේ මේ මොකද්ද ඒගොල්ලන්ට හම්බෙලා තියෙන ඒ එතෙත ලැබෙන ආනිසංසය කියලා ආධුනිකට හිතා ගන්නවත් බෑ මොකද ඒ තරම්ම අර යෙදී ගත කරන්නේ නැත්නම් කැපකිරීම කරනවා නමුත් බැලුවාම ඒ කැපකිරීම කරන්නේ හුදු සද්ධායෙන්වත් නෙවෙයි. එහෙම නැත්නම් හුදු ප්‍රාර්ථනා ශීර්ෂෙමුත් නෙවෙයි. එයාටත් එතන එතන ලැබෙන විමුක්ති සාරයකුත් තියෙනවා. මජ්ජේ කල්යාණයේ යෙදී ගත කරන කෙනා ඒ දේ කරන්නේ අනුන් රවට්ටන්නවත් නෙවෙයි. එතෙන් තමන් අබ්බැහියට කරනවත් නෙවෙයි. සෑහෙන මහන්සියකින් එතන එතන යම් සාරයක් ලැබෙමින් තමයි කරන්නේ. ආන්න ඒක අපි සතිය තුළ සතිචෛසිකේ වැඩෙනකොට කොහොමද ඇති කරන්නේ කියන එක ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්මයේ සතිය යෙදෙන තැන් අනුව විග්‍රහ කරන ගියොත් අපි ඊයේ පටන් අරගත්ත විදිහට ආධුනික යෝගාවචරය නැත්නම් ආරද්ධ විපස්සකයා නැත්නම් ආධිකම්මිකයා ආරද්ධ වීර්ය යොදන කෙනා හරි අමාරුවෙන් තමයි යන්තම් තුවක්කුවක් අරගෙන ලෑල්ලට වෙඩි ජාන්ටි කර ගන්නවා වගේ ආස්වාසයක් ප්‍රස්වාසයක් වම තබන වාරයක් දකුණු තබන වාරයක් හරියටම ඒ වෙලාවේ මෙනෙහි කරගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ආශ්වාසය ගන්නකොටම ආශ්වාසය කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයේ හෙලනකොටම ප්‍රශ්වාසය මෙනෙහි කරගන්න පුළුවන්. වම තියෙනකොටම වම මෙනෙහි කරන්න පුළුවන්. දකුණ තියෙනකොටම දකුණ මෙනෙහි කරන්න පුළුවන්. ආන්නේම කරලිවලා යාට විශ්වාසයක් යම් දවසක ඇති වෙනවා නම් මට ඊගාටන ආශ්වාසයත් මෙනෙහි කරගන්න පුළුවන් වෙයි. ඊගාටන ප්‍රශ්වාසයත් පුළුවන් වෙයි. වමත් පුළුවන් වෙයි, දකුණත් පුළුවන් වෙයි, 10ක් 15ක් පුළුවන් වෙයි කියලා මූණට මූණ දාලා අරමුණ තියෙනකොට අපි අර කියපු විදිහට ඊයේ ආස්වාසය කියලා මෙනෙහි කරන වාරේ සමහර විටක ඒ යෝගාවචරයට මම ආස්වාසයට හිත නැග්ගා නැත්නම් ආස්වාසයට විතක්කේ නැග්ගා ඒ නිසා මට විමසුන් නුවණට වැටුණා ආස්වාස පාති නැත්නම් මේ ආස්වාස වාතයේ තමයි මේ ආස්වාසය ඇති කිරීමේ කාරකය. අරමුණ වෙන්නේ කියලා හුස්ම පහළ ඇතුළට ගන්න. සමහර විටක ඒ වැඩි ඒ හුස්ම රැල්ල වැඩියෙන්ම වදින තැන ඒ වෙලාවේ හිතට ඒකලස් එල්ල වෙන්නේ ඉඩ තියෙනවා. මට දකුණු නාස්පුඩුවේ තියෙනවා, වම් නාස්පුඩුවේ තියෙනවා. එහෙම නැත්නම් මට උදරයේ පිම්බීමක් හැටියට වැටුණා. නැත්නම් පපු ප්‍රදේශේ නැත්නම් උග්‍ර ප්‍රදේශය කියලා අර ආස්වාසය කියලා ආස්වාසයට හිත යොදනකොට ඒ වෙලාවෙදීම අස්පනා අපිට ලබන අත්දැකීම හැපෙන තන වශයෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආස්වාස හුළඟේ තියෙන සීතල ගතිය, එහෙම නැත්නම් කම්පන චංචල ස්වරූපයේ දීර්ඝ ගතිය ආදි වශයෙන් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රස්වාසය වෙලාදී හරියට ප්‍රස්වාසයට යොදනකොට ඒ හුළඟක් තමයි මේ පිහිදාරක පීරක් අතුල්ලන්න වගේ මේ හුලඟක් තමයි ඇවිල්ලා මේ වදින්න කියන එක තේරෙන්න පුළුවන්. නැත්නම් ආස්වාසේ වැඩිච්ච තැනමද ප්‍රස්වාසේ වදින්නේ නැත්නම් වෙන තැනකද කියලා ශරීරයේ සාපේක්ෂව හැපෙන තැන වශයෙන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් ප්‍රස්වාස හුලඟ පොඩ්ඩක් උණුසුම් එහෙම නැත්නම් අරිට වැඩිය මේ මේ ගති ලක්ෂණ වෙනස් කියලා මේ ආස්වාසේ ප්‍රස්වාසය හරියට බික් දෙකක් ගලවන්න වගේ. දොඩම් බික් දෙකක් දෙපැත්තට ගලවන්න වගේ පරිච්ඡේද කරලා දැක ගන්න පුළුවන් නම් එතකොට ඒ යෝගාවචරය මේ ආධිකම්මිකෙක් නෙමෙයි තවදුරටත්. එයා හොඳට දන්නවා ඒ හුස්මට හිත ගියා. ඒ ගියේ එකේ මට එක්ක හුළඟ පෙනෙයි. හුළඟ පේනවා කියන්නේ මේ ඇස් දෙකට පේනවා කියන එක නෙමෙයි. මේ හුළඟ තමයි ඇවිල්ලා වදින්නේ මේකට භාවනා භාෂාවෙන් කියන්නේ වායෝ පොට්ටහබ්බ ධාතුව කියලා. ඒ වෙනස හැපෙන තැන් දෙකේ වෙනස පෙනෙයි. එහෙනම් මේකේ තියෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති, දිග ගති, කෙටි ගති ආදි වශයෙන් මේ වෙනස්කම් පෙනේ. එතකොට හැම ආස්වාසයක් මෙනෙහි කරන වාරෙම හුදු විතක්කේ විතරක් නෙවෙයි ਵਿਚාරය හැම වෙලාවෙම වග බලා ගන්න. ඉතින් ඒක මේ මැද මැද මට්ටමට දැන් භාවනා කරලා පුරුදු කරගත්ත කෙනා මෙන්න මේක තහවුරු කිරීම සඳහා මේක මේ පුද්ගලයාට ඒත්තු ගැනීම සඳහා ගලේ කෙටුවා වගේ වද්දා ගැනීම සඳහා කමඨාන් සුද්ධ කිරීම කියලා අපි වැඩක් කරනවා. ඒකල කියනවා දැක්කේ මොනවද කියලා කියන්නේ. ඉතින් දැක්කේ මොනවද කියලා කියනකොට මේ භාවනාවේ දියුණුව එහෙම නැත්නම් මේ භාවනාවේදී තියෙන මැද මධ්‍ය කල්යාණේ තේරුම් ගත්ත කෙනා අනම්මනම් මොකොත් කතා කරන්න යාට කියන්න පුළුවන් මම ආස්වාසය කරනට ආස්වාසය කියලා මෙනේ කරා මට ආස්වාසය සීතලට වැටුණා ප්‍රසවාසය කියලා මම ප්‍රසවාස වේලාවෙම හරියට මෙනේ කරා මට උණුසුමට වැටුණා කියලා මේක කිව්වනම් ඉතින් කිරි ගහට මෝල් ගහෙන් යනවා වගේ හොඳටම දන්නවා දැන් මේ මනුස්සයා භාවනාත් කරනවා එල්ලෙකුත් තියෙනවා ඒ විතරක් නෙවෙයි කටට කියන්නත් දන්නවා මේ කියන්නේ 150ක් ලකුණු ලැබලා ඉවරයි නිසා ඕනෙම අරමුණක් භාවනානුකූලව විස්තර කරනකොට නැත්නම් සතියක් පිළිහිටවල සතිය පිළිහිටව බව විස්තර කරනකොට කරුණු තුනක් ඒ යෝගාවචරයෙන් කියවෙන්න ඕනේ පූර්ණ ලකුණු ලබන්න. අරමුණ මොකද්ද කියන්නේ? මම ආස්වාසේ මේ ආස්වාසේ අරමුණ. Taman ඒකට මොකද කරේ? නැත්නම් කොහොම භාවනාවට නැංගුවේ? කොහොමද ඒක විපස්සනායි? මම ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරා. තුන්වෙනි එක තමයි මොනවද අත්දැකේ? මම මේක සීතලට අත්දැක්කා. එහෙම නැත්නම් ඒක දිගට අත්දැක්කා. ඒක පීරි ගන්නවා වගේ දැනෙනවා. මට ඒක නැත්නම් ගැසි ගැසි යනවා වගේ තේරෙනවා. ඊට ප්‍රසවාසයට පස්සේ මේ මම දැන් මම මේ කතා කරන දේ ඊගාව නඩුව. ඒ නඩු අංකය මේකයි. මෙන්න නඩුව ඒක ප්‍රසවාසය. ආයකට තමයි මොකද්ද භාවනා නැංගීම වශයෙන් කරේ. නැත්නම් විපස්සනාට නැංගීම වශයෙන් කරේ. මම මේක ප්‍රසවාසය කියලා මෙනෙහි කරා. එතකොට මොකද්ද වැටුනේ? මෙන්න මේ සාංශුද්ධේ ගත්තා නම් ඒක හරියට කෝච්චි පෙට්ටියක් රේල් පීලුවට තියාගත්තා වගේ ඉතින් දැන් ඉතින් කඩාන යන්න තමයි ලෑස්ති කරන්නේ. ඉතින් මේකෙන් තමයි අපි ඒ මෙතෙක් කල් අපි සිල් ගත්ත එකේ, දන් දුන්න එකේ, ගුරුරෙක් හම්බෙච්ච එකේ, භාවනා මධ්‍යස්ථානයක් හදාගත්ත එකේ, පරියන්කයක් හදාගත්ත එකේ අරමුණ මේකයි කියලා තීන්දුව කරගත්ත එකේ ප්‍රයෝජන දැන් මාලයකට මල් ලැබුණා වගේ දිගට දිගට ආස්වාසය පාස ප්‍රසවාසය පාස විතක්කේම ආස්වාසය කියලා හිතට නැංවීම ਵਿਚාරය කියලා කියන්නේ ඒකේ තියෙන උණුසුම් සිසිල් ගති දැකීම. විමසුන් නුවණ. මේන්න මේක යන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට හරියට ගණන් පත්‍රයක පළවෙනි ගාන හදවුවට පස්සේ එයාට ඒ ගණන් පත්‍රය ඊගාව ගානට යන්නේ ජයග්‍රහීවනේ. පළවෙනි ගාන ගත්තා මම ඒකට අවශ්‍ය සමීකරණ දැම්ම ඒක හැදුවා. දැන් ඊගාව ගානට යනවා. ආන්නේ වගේ භාවනා කිරීම නිකන් අර පොඩි කාලේ චක්‍රේ පාඩම් කරනවා වගේ දෙවරක් දෙක දෙකයි දෙවරක් දෙක හතරක් දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හයයි කියලා ඉතින් අල්ලගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දි තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ විදියට මූල කර්මස්ථානයේ දිගේ හිත නිතර පවත්තමින් අරමුණෙහි ස්වභාවික ලක්ෂණ මේ විදියට දකින්න දකින්න දකින්න ඒ බුද්ධ අපිටම තප්පර 10ක් භාවනා කරයි කියලා නැත්නම් කුස්මරලි 10ක් දැක්කයි කියලා මේ කාලය පුරාවට කිසිම රාගයක් හිතට ඇවිල්ලා නැහැ කිසිම ද්වේෂයක් හිතට ඇවිල්ලා නැහැ මේ ආස්වාසයේද ප්‍රස්වාසය කියලා අන්දවන්ද වෙච්ච මෝහයකුත් නැහැ මුලින්ම කාය දුස්චර්ච වචී දුස්චර්ච නතර වෙලා නිසා මේ පුද්ගලයා මේ ආනාපානයේ විස්තර දකිමින් පිම්බීම හැකිලවත් වෙන්න පුළුවන් මම මේ නිදර්ශනයකට ගන්නේ විස්තර හරියට දැකලා කතා කරන්න පුළුවන් නම් සුද්ධ වශයෙන් විනාඩි 10කට අපර 10 විතර අපර 10ක නැත්නම් හුස්ම රැලි 10ක කාලය තුල කෙලස් නැති හිතක් දකින්න හැබැයි ඒක මෙහෙවීමක් සහිතව කරන්න සතියෙන් පුරවලා තියෙන්නේ එතකොට මේ දිගට දිගට මෙහෙම කාලය යන්න යන්න යන්න සමාධියත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වැඩපිළිවෙල යන්න යන්න මේ අරමුණෙහි මේ ස්වභාවික ලක්ෂණ දකින්න දකින්න අර කාමච්ඡන්දේ කියාගෙන තිබුණු අරමුණු මාරු කරන්න තියෙන නන්නත්තර වෙන හිත වෙනුවට ඒකාග්‍රතාවේ නැමැති සමාධිය නැමැති චෛතසිකයේ පළපදියම් වෙන්න පටන් ගන්නවා. ද්වේෂය කියන අරමුණු නුරුස්නා ගතිය ඒකාකාරී ගතිය කම්මැලි ගතිය වෙනුවට අරමුණෙන් පහළ වෙන්නා වූ ප්‍රීතිය ද්වේෂය ප්‍රහාණය කරමින් පහළ වෙනවා. ඊට පස්සේ නිදිමත ගති, කම්මැලි ගති කියන වැක්කිරෙන ගති, සෝඹේරි ගති වෙනුවට මෙනෙහි කිරීමෙන් පටන් අර ගන්නවා. කොලයක් පාගෙන මිනිහා අඬහැර පානවා. ජලක් පදවන මිනිහා ගැල් කවි කියනවා. නෙළුමක් කරන අම්මන්ඩි නෙළුම් කවි කියනවා. පැලක් රකින මිනිහා පැල් කවි කියනවා. අන්න වගේ ඒකෙන් තේරෙනවා පැලේ මිනිහා බුදි නෑයි කියලා. අන්ධහර සද්දෙන් ඇහෙනවා මේ අඹරුවත් බුදි නෑ කොලගොන් ගහන එකත් බුදි නෑ කියලා. අන්න වගේ විතක්කයෙන් තමයි අපි දැනගන්නේ නිදිමත අයින් කරන්න පුළුවන් ක්‍රමය. ඊට පස්සේ තීනමේ උද්දච්ච කුක්කුච්ච කියන හිත විසිරෙන ගතිය තියෙනවා නිතරම නිකන් මීමැසි පොදි වල ගල් ගැහුවා වගේ අලු කොටකට ගලක් ආවගේ විසිරෙන ගතිය වෙනුවට අරමුණේ මේ මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය ආස්වාසය සීතලයි ප්‍රාස්වාසය උණුසුමයි ආස්වාසය දිගයි ප්‍රාස්වාසය කොටයි නැත්නම් ආස්වාසය කොටයි ප්‍රාස්වාසය දිගයි කියලා අරමුණු රසය එnde එnde එnde බැදි පිටි ටිකට පැණි දැම්මට පස්සේ අග්ගල කරන්න පුළුවන් පිඩු කරන්න පුළුවන් වගේ හිත අරමුණු රස විඳීම ගන්න ගන්න ගන්න මේ විසිරෙන gati අඩු වෙනවා අතීතයේ කරපු නරක දේවල් පිළිබඳ පශ්චාත්තාපයෙන් අනාගතය පිළිබඳ සැලසුම් කරන වෙනුවට මේක පිඩු වෙන්න පටන් ගන්නවා. පිඩු කියන්නේ රසවලනවා කියලා. මේකට කියන්නේ ධර්ම ඕජාව කියලා. මේක හරියට මේ අලු අකුඩු ටිකක් එහෙම නැත්නම් අග්ගල අකුඩු ටිකක් පැණි දාලා පිඩු කරනවා වගේ. ඊට පස්සේ සැකය කියන දේ වෙනුවට යෝගාවචරයට ඒ පහළ වෙන්න පටන් අර ගන්නවා නිසක ශක්තියක් මෙන්න මේ විදිහට ඒ නීවරණ ධර්ම පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගත ආදී ධර්ම පහක් ආවට පස්සේ ඒ මනුස්සයා ජීවිතේ පළවෙනි වතාවට <clears throat> මේ නිර්ආමිෂ සුඛය කියන එක අපි ලෝකේ විඳපු ආමිෂ සුඛය වෙනුවට නිර්ආමිෂ සුඛයට ගොඩ වෙනවා ඒක සිදු වෙන්නේ මේ නිර්ාමීසුක හොයාන ගිහිල්ලවක්වත්. එහෙම නැත්නම් මේ විතක්ක ਵਿਚාර පීසුක හොයාගෙන යන එකකින්වත් නෙවෙයි. අපි නිකන් සාමාන්‍ය කොටේ භාෂාවෙන් කියනවා අරමුණත් එක්ක ආද වීම. අරමුණත් එක්ක එක දිගට සතිය පැවැත්වීම. ඒ සතිය පැවැත්වීමේදී මේ නිර්ාමීස සුඛයට අතදීමක් වශයෙන් නිර්ාමීස සුඛයට අනුග්‍රහයක් වශයෙන් අපි අර දකින අරමුණේ විස්තරයක් එක වචනයක් හරි අල්ලන්න ඕනේ. ආශාසය දකින්න නම් ආශාසයේ ලකුණ මෙච්චරයි. ප්‍රසවාසය දක්වන ප්‍රසවාසය මෙච්චරයි. වම තිබ්බනම් මේ වම තියෙන බව දැනගත්තේ මේකෙන්. දකුණ තිබ්බනම් දකුණ තිබ්බේ මේකෙන්. ඒ හිව්වනම් මෙහෙමයි. ලැබුවනම් මෙහෙමයි. අසෝන යවනවා, තබනවා. මෙන්න මේ විදිහට ඒ ඒ චිත්තක්ෂණයේ ස්පර්ශය ලබන තැන මොක හෝ වේවා. ඒ බව තමයි දැනගන්න ස්පර්ශ කරන ඊතර සම්බන්ධ වෙන මේ කාරණාව <clears throat> ඒ මොහොතේ නිවන කියලා හිතා ගන්නවා. අසුචි ස්පර්ශ කරත් ඒ ස්පර්ශය දන්නවනම් ඒක නිවන තමයි. රත්තරන් ස්පර්ශ කරන රත්තරන් ස්පර්ශ කරන බව දන්නවනම් නිවන තමයි. මේකට කියනවා තදංග නිබ්බුතිය කියලා. එතකොටම නිමීමක් ඇති කරන්න කෙලෙස් වල වගේ කුප්පණ ගතියක්, අවුස්සන ගතියක්, මානසික පීඩා ඇති කරන ගතියක්, ආතති ගතියක් නෙවෙයි. අර විමුක්ති රසයක් තියෙනවා. ඒක අර මෙතෙක් කල් අපි රූප බලලා, සද්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා එහෙම නැත්නම් මේ හිතට එක එක එන දේවල් ක්‍රියාත්මක කරලා ලබන ආමිෂය හා සම්බන්ධ නැති රූප නොබලීමෙන් සද්ද නැහිමෙන් ගන්ධ රස නොබලීමෙන් ආස්වාද ප්‍රසයසවත් ස්පර්ශ නොකිරීමෙන් හිතවල්මත් නොවීමෙන් හිත ඇතුළට නැමීමෙන් ඇතිවෙන මේ නිර්ආමිෂ සුඛයට වැටෙනවා මේ නිර්ආමිෂ සුඛේ යම් වෙලාවක සංතෘප්ත තත්වයටපත් වුණොත් එහෙම නැත්නම් මේක අගේ කරන්න පටන් අරගත්තොත් අගේ කරන්න පටන් ගත්තයි කියලා කියන්නේ වෙච්ච දේ හරියටම කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන් තරමට නඩුවට කෙලින්ම සාක්ෂිය කියන්න පුළුවන් තරමට ගියොත් ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මේ නිර්ාමිෂ සුඛයට කිසිම කිසි මාත්‍යක් අවශ්‍ය කරන්නේ ආමිෂ සුඛයට හැමදාම පිළියම් කරන්න ඕනේ පිරියම් කරන්න ඕනේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ නඩත්තු කරන්න ඕනේ නිරාමිස සුඛයට කිසිම මාත්‍යාවක් නැහැ. ඒක ඒක විසින්ම පිටලමයි තියෙන්නේ. අම්මගේ තන කිරිවලට ලුණු දාන්න ඕනේ නැත්නම් උම්මලකට දාන්න ඕනේ. ඒ අම්මගේ තනේ කිරිවල හැටි දරුවට ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ තරමටම මේ නිරාමිස සුඛයේ ඒක විසින්ම සාධාරණීකරණය වෙනවා. මේකට කියනවා පිරිච්ච ගතිය කියලා. මේකට කියනවා සම්පatti කරගතිය කියලා. මේකට කියනවා සන්තුප්ති කරගතිය කියලා. ඒ වගේ මේකට ගියාට පස්සේ මේ ධර්මයේ විමුක්ති රසය ධර්මයේ ස්වාක්ඛාත ගුණය ඇත්තා වූ මජ්ජේ කල්යන්නේ දන්න මනුස්සයට ඇස් දෙක අරින්න උනත් කරදරයක් වෙලා. ඇස් අරින්නවත් බෑ අරින්න හිත දෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙලාවට තේරෙන පටන් ගන්නවා අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය මොකද්ද ඕජාවකින් මොකද්ද ධර්ම ශක්තියකින් මොකද්ද විශ්වගත ශක්තියකින් තමයි සම්පූර්ණ අරස වෙලා තියෙන්නේ ඇති වෙන්න හිතටද ගතටද ඔක්කොම පිරිච්ච ගතියකට යනවා. නිකමට හිතනද නිකමට හිතනද යම් කිසි කෙනෙකුට මේ தത്വෙට කිට්ටු කරනකොට එහෙම නැත්නම් මේ ආනාපාන හොඳටම සංසිඳිලා ඉස්සලා හොතර විස්තර කියන්න පුළුවන් දැන් විස්තර කියන්න බැරි තරමට ආනාපාන සංසිඳලා මේකට කිට්ටු කරගෙන එනකොට මේ මනුස්සයා මේක විමුක්ති රසය කියලා දන්නේ නැත්නම් මට දැන් වෙන්නේ සතිය නැති වෙනවදෝ මට දැන් වෙන්නේ මේ සමාධිය නැති වෙනවදෝ මොකද මේ වෙලාවේ ඇඟ ටිකක් එමේ නලියන්න පටන් අර ගන්නවා බැලන්ස් එක නැති වෙනවා වගේ තේරෙන්න පටන් අර ගන්නවා නිකන් හරියට ගොඩබිමක ඇවිදපු මිනිස්සෙක් ගිහිල්ලා ගංගෙන් ගොඩවීම සඳහා ගංගේ ඔරු නතර වතුර නතර තියෙන ඔරුවේ කකුලක් තිබ්බා වගේ. ඔරුවේ කකුල තියෙනකොටම අර ගොඩවීමේ කකුල් දෙක තියා හිට මනස ඔරුවේ තිබ්බ ගමන් බය හිතෙනවා. ඒක පట్టල නැහැ. ආයෙ ගන්නවා කකුල. ඉතින් අර ඔරුවේ ඉන්න මිනිස්සු කියනවා එක්ක නගිනවනම් නැගපන් නැත්තම් ගොඩ වෙනවනම් ගොඩ වෙන් අපිට යන්න තියෙන. ඉතින් අර මිනිස්සු තටරනවා. එක් කකුලක් තියෙනවා. යාට අර වතුරේ මේ පොළොවේ වගේ හයිය නැති නිසා කකුල අපව ගන්න. ඉතින් ඒ නිසා කරන්නේ අර කණුවක් හයි කරලා දීලා තියෙනවා ඔරුව ගාව. ඒ කණුව හයියෙන් බදාගෙන අනික් කකුලක් තියාගෙන හිමීට පට්ට වෙලා ඔරුවේ එකලස ඔරුවේ සමතුලිතතාවය ගන්නා වගේ මේ ආමිෂයෙන් හිත ගිලිහිලා නිරාමිෂේ පටලේ ලබන වෙලාවේදී මෙන්න විමුක්ති රසය විමුක්ති සාරය පිළිබඳ හැඟීමක් නැතුවට මදිවට සීල කඩාගත්ත කෙනෙක් නම් මොන වගේ අකුමුකට අහුවේද කියලා නිකමට හිතාගන්න. එයා හිතාගත්තොත් මේ මම හෙල්ලෙන්නේ දඟලන්නේ මගේ මේ සීල නැති නිසායි. එතකොට ඒ මනුස්සයාට මහ බීතිකාවක් එන්න පටන් අර ගන්නවා. හරියට පෝරකේ ගිහිල්ලා ඔළුවට ඔළුව වහලා තොණ්ඩුව දැම්ම වගේ පුදුමාකාර බයක් එන්න පටන් ගන්නවා. ඒ වගේම සාරුවත්යන් වහන්සේ පිළිබඳ විශ්වාසය නැති කෙනෙක්. ධර්මය කියලා කියන්නේ ඒකාන්ත විමුක්ති රසයක් තියෙන එකක් බව දන්නේ නැති කෙනෙක්. මේ සංඝයා කියලා කියන්නේ මෙන්න මේ කැපකිරීමට මේ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙන එක බව දන්නේ නැති කෙනෙකුට මේක බුදුම බයක් ඇති කරනවා. ඒ නිසා මේක පළවෙනිම කඩයින් පරීක්ෂණය තමයි මේ ආමිෂ සුඛේ, නිර්ආමිෂ සුඛේට හිමීට හිත මාරු වෙනකොට, ආනාපානෙ ගෙවම් කරනකොට, භාවනා සිද්ධ වෙන්න පටන් ගන්නකොට, නිර්ආමිෂ සුඛය හඳුන්ලා දෙනකොට, නීවරණ වෙනුවට මේ පංච ධානාංග මතුවලා එනකොට පුදුමාකාර වෙනසක් ඒ පුද්ගලයා තුළ සිදු වෙනවා. නැත්නම් මිනිහා භාවනා යෝගාවචරයක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක අගේ කිරීම විතරයි මෙතෙන්දී අවශ්‍ය කරන්නේ. අගේ කරන්න දන්නේ නැති පිරිස් මෙතෙන්දී භාවනාව බොහෝ විට සැක කරනවා අරමුණු මාරු කරනවා ගුරුරු මාරු කරනවා භාවනා ක්‍රම මාරු කරනවා භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා පුදුමාකාර මේ අර තමන්ගේ තියෙන චකිතය තමන්ගේ තියෙන චපලකම තමන්ගේ තියෙන සීලයක් නැතිකම සමාධියක් නැති මේ මේ සතියක් සද්ධාාවක් නැතිකම මේකට ඇත්තටම මේ දෙකටම වැඩිය මෙතෙන්දී පාවිච්චි කරන අදිමොක්කේ කියන චෛතසිකය අදිමොක්කේ කියලා කියන්නේ පෙර ඉස්සරහා දැක්ම. මේ ඉස්සරහා දැක්මට මේ විමුක්ති රසය ඉතාමත්ම වැදගත්. ඒකයි මේ යන්නේ විමුක්ති සාරයක් වෙනස යන්නේ මේ මජ්ජේ කල්යාණයයි දකින්නේ. දැන් අපි මේ ආමිෂ සුඛේ අතාරින්න කැමති නැත්නම් කවදාකවත් නිර්ආමිෂ සුඛයකට අපි සුදුසුකම් ලබන්නේ ගොඩබිමේ කකුල් දෙක තියාගෙන ඉන්න පුළුවන් නම් අපිට ඔරුවට කොට වෙන්න බෑ. ඒ නිසා මේකට අවශ්‍යයි බණ අහලා තියෙන්න ඕන. අවශ්‍යම මේ ප්‍රශ්නේ අහලා ධර්ම සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ වෙලා තියෙනවනම් නැවත නැවතත් මේක වෙනකොට එයා දන්නවා දැන් මේ හිත නීවරණ තත්ත්වේ ඉඳලා දැන් උපචාර මට්ටමට ආවා. දැන් මට අරමුණ තිබුණා හෝ නැතුණා හෝ සතියේ ඒ දණ්ඩ යන මිනිහට අත්තල වාගේ පොට්ටයාට හැරමිටිය වගේ දැන් සතිය තියෙනවා. එහෙම නැත්නම් සමාධියත් යම් සුහදකමක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. අනේ මේ මේ නඩත්තු වියදම් අධික වෙහෙසගෙන දෙන අනුන්ට පවා කරදර කරන මට්ටමට මේ තෘෂ්ණ ඇති කරන මේ ආමිෂ සැපයට වඩා මේ निराමිෂ සැපේ බොහෝ වෙලා ඉන්න පුළුවන් නම් මොනතත් ඒක හුරු කරගත්තොත් ඒක තමයි හැබෑ නිවහන බවට පත් කරගත්තොත් ඒ මනසට පටන් ගන්නවා මේක නිතරංග ජයක් තියෙන්නේ ආමිෂෙත් නම් සුද්ධුමාකර කුලල් කා ගැනීමක් තියෙන්නේ එක එක පරයන ගතියක් ඊර්ෂ්‍යාවද ක්‍රෝධෙද මානෙද මානසික ආතතියද පුදුමාකාර. මෙතන ගිය ගමන් සම්පූර්ණ අනිත් පැත්තේ කිසිම කෙනෙක් නෑ රණ්ඩු කරන්න. පරද්දන්න කෙනෙකුත් නෑ නිතරම ජයක් ලැබෙනවා. ඉතින් මේක විමුක්ති රසය දන්නේ නැති කෙනෙකුට නම් තේරෙන්නේ තනි වුණා, පාළු වුණා, තේරෙන්නේ නැති තැනකට ගියා, සහලවනවා, හෙල්ලෙනවා, ඇහැට රූප පේනවා, සද්ද කඩ සද්ද ඇහෙනවා. নানা ප්‍රකාර විදිහේ හොඳ පරිභෝගික පරීක්ෂණයක් වෙනවා. කඩින් පරීක්ෂණයක් වෙනවා. එහා පැත්තට යන්න නම් අනිවාර්යයෙන්ම මේ බරු එල්ලලා තිබුණ එක බරු කපලා දැම්මා වගේ ඒ රසය තේරුම් අරගන්න. තේරුම් ගත්තට පස්සේ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මෙතනින් එහා පැත්තට ඔය සම්මුති ලෝකයේ තිබුණ භාෂාවවත් සම්මුති ලෝකයේ තිබුණ ආගයන් ආඩම්බරයක්වත් ඒ මිනුම් කෝදුව මොකක්වත් අහන්නේ නැහැ. ඊට පස්සේ මේ සති සමාධි කියන අත්වල දෙක තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. දිගට යන්න පටන් අරගත්තාට පස්සේ ඒ දෝනාවක් ඇතුළට බහැලා දැන් ඇතුලේ ටෝච්චක් ගහගෙන ඉල්ලම කඩනවා වගේ කාගෙන කාගෙන අනේකයි දැන් කරන්න තියෙන්නේ. ආන්න මේ වෙලාවේදී ඒ කරන කැපකිරීම, ඒ කරන අතහැර දැමීම ප්‍රධාන වශයෙන්ම කය සහ ජීවිතය කියන දෙක හෙට්ටු කිරීමක් කියන විදිහට තමයි අටුවාචාර්ය වංශලා පිළිගන්න තියෙන්නේ. යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ කියන මේ මජ්ජේ කල්යාණයකට අවශ්‍ය කරන සද්ධාව ඔය පටන් ගන්න සද්ධාව නෙවෙයි. පටන් ගන්න සද්ධාව කියන්නේ ප්‍රසාද සද්ධාව කියලා. මෙතන තියෙන සද්ධාව කියන්නේ ඕකප්පන සද්ධාව කියලා. පටන් ගන්න විදිහ කියන්නේ ආරද්ධ විදිහ කියලා. මෙතෙන්ට යනකොට තියෙන්නේ පග්ගහිත විරියක්. පටන් ගන්නකොට තියෙන්නේ ඛණ්ඩ සතියක්. දැන් මෙතන යනකොට අඛණ්ඩ සතියක් එනවා. පටන් ගන්නකොට තියෙන්නේ මේ නලියන සමාධියක්. දැන් ඒක උපචාරෝ අර්පණ සමාධියක් පාටපත් වෙනවා. පටන් ගන්න තියෙන ලෞකික ප්‍රඥාවක් දැන් මෙයා ලෞකික ලෝකෝත්තර දෙකට අතරමැදට තියෙන කැප කරන ප්‍රඥාවකට එන්න පටන් අර ගන්නවා. ආනේ සම්දිස්ථානයේදී ඒ යෝගාවචරයට මේ ඥාත පරිඥාවේ ඉඳලා දැන් තීරණ පරිඥාවට වැටෙනවා. තීරණාත්මක තනකට එන්න පටන් අර ගන්නවා. මෙතන සත්‍ය විසුද්ධි ක්‍රමයට නම් මේක කාංකා විතරන විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විදිහට සක සංකා ඉක්මවීම සහ මාර්ගය මාර්ගය දෙකෙන් පරිපාර තේරුම් ගැනීම කියන தත්තරපත් වෙනවා. එතෙන්දි මෙතනින් එහාට යන්න නම් නැත්නම් මෙතනින් එහාට සාදර වෙන්න නම් කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨ වේටි කියලා මේ අටුවචාන් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා කය සහ ජීවිතේ පුදන්ට ලැත් වෙන්න ඕන. මෙතෙක් කලනම් අපි මේ වස්තු භෝග නැත්නම් අපි කියනවා ඥාති පරිවට්ට වස්තු පරිවට්ට අයින් කිරීම තමයි අබිනිෂ්ක්‍මණය කියලා අපි මෙතෙන්ට නිකන් ආවේ. මෙතෙන්දි නම් බෑ. මෙතෙන්දි කය සහ ජීවිතය කියන මේ දෙක විතරයි අපිට හෙට්ටු කරන්න තියෙන්නේ. ඒ නිසා මෙතනදී ඒ කය රැකෙන්නේ රැකේවා, මියෙන්නේ මියෙම්වා. ජීවිතය රැකෙන්නේ රැකෙම්මා, මියෙන්නේ මියෙම්මා කිව්වොත් කියන්නේ නම් ඉතින් ওই විමුක්ති රසය දන්න මනුස්සයා විතරයි. ඊට පස්සේ මේ පුද්ගලයාට ඉදිරි ගමනට පෙත පෑදෙනවා. නැත්තම් මජ්ජේ කල්යාණයට පෙත පෑදෙනවා. යෝගාවචරෙක් වෙනවා. එහෙම නැත්නම් සතිය කියන එක ටිකක් තහවුරු වෙනවා. නැත්නම් සමාධිය කියන එක නැතු කඩනොත් හදන හැටි දන්නවා. කැඩෙන බවක් දන්නවා. මේක නිකන් සාමාන්‍ය උපමාවට කිව්වොත් සූදු පොලකට ගිහිලා තියෙන සල්ලි සේරම පැරදිලා අන්තිමට සරමත් උකසර කියලා අත් දෙකෙන් වහගෙන ගෙදර යන දවසක් වගේ. ඔක්කොම පරාදයි. ඒත් සූදුවට කැමතියි. සූදුවන්තවන්ගේ තියෙන අවුරුද්ද දවස් වලට එම වෙනකොට සරමත්තු කස්තිලා අද්දකින් බහගෙන යන වෙලාවල් එනවා. ඒ වගේ මුළු ජීවිතේම පරදුවර තියලා සූදු කෙලියක් වගේ තමයි මේ ආදි කල්යාණ ඉඳලා මජ්ජේ කල්යාණට මාරු වෙන. ඉතින් උඟ දෙනකොට මේ ඒ කය දලිනකොට දඟලනකොට ඇත කුද වෙනකොට ඒ පුදුමාකාර බයක් එනවා. පුදුමාකාර මේ සැක සංකා මතුකරන මෙන්න මේකට තමයි කෙලස් කියන්නේ. මේ මෙතෙන්දී යෝධ බල යෝධ වීරිය පරාක්‍රම ශක්තිය බුදුහාමිකේ සද්ධාය වගේ තමයි සීලෙක ඉන්න බව. ඒගොල්ලෝ මේ ගමනේදී ගත්ත හැරමිටිය සතිය කැඩලා නැති බව දන්නවනම් ඒ පුද්ගලයාට තේනවා දැන් ඉතින් පිටිපස්ස හැරලා නම් බලන්න එපා ඉස්සරහා බලපන්. අපපටිවාණිතාවේ අසන්තුටිතාවේ කියලා පිටිපස්ස හැරලා බලන එක කෙලෙස් වලට අතවැණිලක් වෙනවා. අපපටිවාණී කියලා කියන්නේ පස්ස හැරෙන්නේ. අසන්තුට්ඨිතාවය කියලා කියන්නේ දැන් මේ මජ්ජේ කල්යාණට ආව මේක ඉවර කරගත්තේ නැත්නම් මේ වැස වෙලාවේ මේ හාගත්තේ නැත්නම් මේ වෙලඳ පොළ හම්බෙච්චලා බටු වුණ ගත්තේ නැත්නම් ආයක බිම තිබ්බොත් ආය උස්සන්න වෙනවා ආනේ වෙලාවට යා ඒ ආරද්ධ විරිය පග්ගහිත විරියක් පාටපත් කරගෙන කාගෙන යන වෙලාවක් එනවා ඒක හුඟක් වෙලාවකට සාමාන්‍ය බුද්ධියට දාලා ගත්තොත් වෙන්නේ රිට්‍රීට් එකක් වගේ වෙලාවක තමයි. මොකද නිතර නිතිපතා සක්මන පරියන්කේ සක්මන පරියන්කේ වගේ දිගට දිගට යනවා. ගෙවල් වලදී වෙන්න බෑ කියලා තීන්දුව කරන්න බෑ. නමුත් ගෙන්නේ ගෙවල් වලදී මේ ඉවර වෙනකම් වැඩේ කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා අර ගිනි ගන්න දණ්ඩේ උපමාව අටුවාචාර්යන් වහන්සේලා පෙන්වනවා ඉස්සර ගිනි පෙට්ටි තිබුණේ නැහැ, ලයිටර් තිබුණේ නැහැ. ඉස්සර කෙරුවේ හොඳ වේලිච්ච ඒකටම හදාගත්ත ලී කැලි ටිකක් එකට මැදලා තමයි මේ ගිනි උපවන්නේ. ඉතින් වයිට පාග ගන්න ලීයේ පුංචි ඔරුවක් වගේ කපා ගන්නවා. අනික් කොටුව මේ වටාත්තේ කොන වගේ තියලා ඒ අර ඔරුව දිගේ පුංචි අර ගුරු එක දිගේ එහාට මට බර දාලා එහාට මට තල්ලු කරනකොට ඒ අර ඝර්ෂණය නිසා ගිනි උපදිනවා. ඒ ඔරුවෙම එහා පැත්තේ තියාගෙන ඉන්නවා වෙන මේ ගිතෙල් පොංගව පුළුන් කැල්ලක් ගිනි දඹුවක් වගේ රත් වෙච්ච ගමන් ඒකට තිබ්බට පස්සේ ඒක ඉතින් ගිනි උපදවා ගන්න පුළුවන් පත්තු කරලා ගන්න පුළුවන්. ඉතින් මේ ගිනි ගන්න දණ්ඩේ උපමාවෙදී කරන්න තියෙන මේක රත් වේගන එනකොට අද්ද කර දෙනවයි කියලා බිම තිබ්බොත් හතියරලා ආයසරයක් ගන්න ගත්තට අර ඉස්සලා තිබුණු රස්නේ ඉතුරු වෙන්නේ අද්ද කර දෙලා තමයි දැන් මේක දුන් දාගෙන කරකඳ ගහනවනම් ඉතින් ගිනි උප්පලා මේසක නතර කරන්නේ නැහැ කියලා මේක දිගටම අතුල්ලාගෙන යන්න ඕනේ. ඉතින් ඒ අතින් එම රත් වේගනේකට බිම කියලා ආයත් රත් කරන එකට අපි කියන හොදෝද මඩේ දානවා කියලා ඒකට මේ පෘථග්ජනයා එක්ස්පර්ට්ලා අපි මෙතෙක් කල් බිම තිබ්බ ප්‍රමාණය දන්නවනම් අඩු ගානේ උත්තරාණි අදරාණි ගිනි කෝටු දෙකක් ඇති වී අපි මැරිච්චාම දරසෑයකට තමයි. දියano බannකොට අපි විනාශ කරන නැත්නම් අපි නාස්ති කරන පාරිභෝගිකත්වය දැන් බටහිර මනුස්සයා සුඛභෝගී දේවල් පාවිච්චි කරනකොට අපි කියනවා consumerization නැත්නම් පාරිභෝගිකත්වය කියලා. අපි පාවිච්චි කරන්නේ ආධ්‍යාත්මික වස්තු. භෞතික දේවල් නෙවෙයි. ඒ මිනිස්සු නම් පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් කෑලි කැමරට ගන්න දේවල් ඇඳුමට ගන්න දේවල් ගලවලා දරනවා කියලා. අපි එහෙම නෙවෙයි පාවිච්චි කරන්නේ. මෙච්චරක් දැක දැක මෙච්චරක් අවස්ථාවල් තියේදී ටිකක් දෙලා රත් කරලා ආයෙ ටිකක් කරලා කතා කයිවාරු කියලා කියලා ඉන්නවා ඒක නිවෙනකම්. ඊට පස්සේ ආයෙ ටිකක් අත්වලුණා ආයෙ කරබනේ. මේකට කියනවා මේ බෝධිලිමයි කියලා. බෝධිලිම ගොදුරක් අල්ලන්න ගියාම ටිකක් දුර දුවලා ඉරවලල ඔළුව හොල්ලලා ටිකක් කළා ඉන්නවා ගොදුරේ. ආයෙ ටිකක් දුර ගිහලා ඉන්නේ කැමලියන් යෝගීස්ලයි කියලා කියන්නේ. බාගෙට කරගෙන යනකොට එක්ක සැකයක් උපදිනවා. මම මේක හරියද දන්නේ නැහැ, වැරදිද දන්නේ නැහැ, කමඨාන් සුද්ධ කරන යන්න බෑයි කියලා. එහෙම නැත්නම් ඉඳගෙන ඉනකොට පසපතරක් තුනයි කියලා නැගිටිනවා. මොනම හරි මේ පුංචි කාරණාවක් අරගෙන නැතර කරනකොට ඔය මජ්ජේ කල්යාණදී තේරෙන පටන් අර ගන්නවා ඒ විමුක්ති රසය නැත්නම් විමුක්ති සාරය අපි සංසන්දනය කරන්නේ මොන වගේ දෙයක් එක්කද කියලා. අපි මේ නැගිටින්න දෙන හේතු කාරණා දිහා බලනකොට කොච්චර අතාර්කිකද කියලා. හැබැයි මේක මේ කාටවත් දොස් කියන්නවක්වත් කාටවත් හීනමානක දාන්න බෑ මේ දේදි මෙතනදී ඒ විදියට නොකරපු කිසිම කෙනෙක් නෑ මහරහතන් වහන්සේලා පවා මේ පන්නලා තියෙන්නේ මේ වැරදි ටික කරලා තමයි මොකද සංසාරය කියන්නේ ඒ තරම්ම භයානක දෙයක්. කෙලස් කියන්නේ ඒ තරම්ම වංචනික ධර්මයක්. මායя කියලා කියන්නේ ඒ තරම්ම බලවත් බලවේගයක්. නමුත් අපිට මේ වෙලාව නිකන් විහිළුවකට ලක් කරලා ඒක උපහාසයකට ලක් කරලා අපිට හිතා ගන්න පුළුවන් අපි කොච්චර බෝධිලිමොද අපි කොච්චර හොදෝ දමඩි දානවද අපි කොච්චරක් මේ ගිනි ගන්න දණ්ඩ සීතල වෙන්න ඇරලා ආය කරන්න හදනවද කියලා. මුචිකදී හැරලා බැලුවොත් බැලෙන්නේ ඇත්තටම කවදා හරි මේක පැනපු දවසේ. පැනපු දවසේ එනවා අපි කොච්චරක් මේ අද්දරට ඇවිල්ලා නැතර කළා කියන්නේ. නැතර කරපු හේතුව නැතර කරන්න වෙච්ච දෙයට කියන්න තියෙන අ හේතුව කියලා තමයි. වෙන හේතුවක් නැහැ. කිසිම අල්ලලා පෙන්වන්න පුළුවන් හේතුවක් නැහැ. නමුත් එක පැත්තකින් බලනකොට එහෙම නැතර කර හරි කමන්නේ නැවත නැවතත් කරන එකටත් වඳින්න වටිනවා. මෙන්න මේක නොවීම පිටිස නැත්තම් මේක වළක්වා ගැනීම පිණිස නැත්නම් මේ බොරු වලට අහුවෙන්නේ නැති වීම පිණිස තමයි මේ සුත්තමේ ඥාන අපිට උදව් කරන්නේ. චින්තාමය ඥාන අපිට උදව් කරන්නේ. එහෙම නැත්නම් අපි අර සැරයක් දැසරක් වැටිලා ඇතිවෙච්ච අත්තරදි ටික අපිට උදව් කරනවා. වේදනම් මොනම උදව්වක්වත් නැහැ. මොනම උදව්වකවත් මෙතන ඒ ඌණ පූර්ණයක් කරන්න බෑ සුතමේ ඥානෙ හොඳට තියෙන්න ඕනේ මෙතෙන්දි මෙන්න මේ වගේ මේ ගෙනාපු අපේ වස්තු සේරම හොරකම් කරනවා කවුරු හරි නැත්නම් අපි හද වීදුරු ගේට ගලක් ගහනවා ආයේ බිම ඉඳලා කුඩු වෙනවා. අර තිබුණ හදන එක නෙවෙයි වෙලා තියෙන්නේ තිබුණත් හිත කැඩෙනවා. අන්න එහෙම කර කර යනකොට මේක කාගවත් පුද්ගලික දෝෂයක්වත් එහෙනම් අල්ලපු ගෙදර මත හුණියම් කරපු නිසාවත් ආණ්ඩුව වැරදි නිසාවත් වෙලාවට වැහපු නිසාවත් වෙන එකක් නෙවෙයි. මේක තමයි මේකේ තියෙන දුෂ්කරතාවය. හැබැයි මේ දුෂ්කරතාවේ ඥාණයෙන් විසඳලා බලනකොට ඇඟේ හැප්පෙන දෙයක් මොකක්වත් නැහැ. හුදු බය තියෙන, හුදු සැකේ තියෙන. ඒක නැති කරන්න අපි සද්ධාව ගන්න ඕනේ. සීලය හොඳට ස්ථාවර කරගන්න ඕනේ. බයලජ්‍ය පහල කරගන්න ඕනේ. මේ බාධක අපේක්ෂා කරන්න. එනවාම. ආන්නේ විදිහට මේ කය පිළිබඳව කාය සංස්කාර කියන එක පස්සම්බණය කරන වෙලාවේදී මායාකාරී ලෝකයක් කරා යන්න වෙනවා. නිකන් හරියට මරණ මොහොතේදී අපි දකින අත්දැකීම වගේ නැත්නම් හීනෙකදී වගේ එහෙම නැත්නම් බීලා තියෙන කෙනෙක් නම් හොඳට ඩෝප් වෙච්ච වෙලාවක් සිහිපත් කරගන්න ඉතින්ට එනවා. හොඳටම මත් වෙච්ච ලෝකෙක එනවා. දැන් ඔක්කොම නිකන් දිය සාය ලස්සන චිත්‍රයක් ඇඳලා වතුර එකක් ගැහුවා වගේ ඔක්කොම කලවම් වෙලා යනවා. හොඳ රසවත් ආහාර වේලක් කාලා වමනේ කරා වගේ ඉතින් වමන ගොඩේ තියෙන අර ආහාර වේල රසවත් වෙන්න වෙන්න ලස්සන වෙන්න වෙන්න වමන ගොඩේ හරිම අජුවයි. ආන්නි වගේ මෙතෙන් ආවට පස්සේ තමයි යෝගාචර මේ මධ්‍ය කල්යාණ අවස්ථාවේදී තමයි මේ චිත්ත සංස්කාර දැක් ගන්න හම්බ වෙන්නේ. මේ සංඥා සහ චේතනා දෙක මේ තියෙන එකේ මේ කය සංසිඳිච්ච අවස්ථාවේදී නානා ප්‍රකාර 18 සන්නි නටනවා. බහුරූ කෝලම් පානවා. ඉතින් යෝගාචරමේ හැම එකකටම අර්ථ දෙන්න හදනවා. මේ හැම එකක්ම මේ කරේ දා ගන්න හදනවා. හැම එකක්ම සුභාසුභ වශයෙන් ගන්න හදනවා. ඉතින් එතෙන්දී හරුවචන්සේ මතක් කරලා තියෙනවා දැන් මේ විශාල කැපකිරීමක් කරලා එහෙම නැත්නම් දැක දැක දන දන මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතෙන් හොඳට මතක තියාගන්න මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මුළු භාවනා ලෝකම මනෝමය වෙන්න පටන් ගන්නවා. එකම හවුහරණයි තියෙන්නේ එකම පිහිටයි සරණයි තියෙන මෙතෙන්ට ආපු පාර දැනගන්න ඒ නිසා පටන් ගන්නකොට තියෙන ආනාපානේ ගොරෝසු තැන ඉඳලා මෙතෙන්ට එනකන් මග දිගට අත්වල අතාරින්න නැතුව යන්න වගේ ආනාපානෙම පාවා නොදී මේ මොන්න බහුරු කෝලං ආවත් කොච්චර ප්‍රීතියවත් කොච්චර කම්මැලිකම ආවත් කොච්චර එපා කරන ගතිය ආවත් මේ හරහා ආනාපානය අරගෙන යනවනම් අතෙන් හොඳට මුණ දෙන්න පුළුවන් නැත්නම් અભීතව මුණ දෙන්න පුළුවන් සතුටක් ඇති වෙනවා හා දැන් මන්තරේ වැඩ කරලා දැන් යකා ඇවිල්ලා ඉන්නේ දැන් පිල්ලිය නැගිටිනවා දැන් සහලවනවා දැන් වටපිට එක එක ලකුණු පාන්න පටන් අර ගන්නවා ඉතින් එතකොට කොට්ටෝරුවා ඉන්න ඕනේ ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ කොට්ටුරව බය වුණොත් එහෙම ඉතින් කපුවත් ඉවරයි තොවිලෙත් ඉවරයි. ඉතින් මේක අර ආදි කල්යාණේ ලැබිච්ච අත්දැකීමෙන් තොරව මෙතන කවදාකවත් යන්නේ නැහැ කියන එක තමයි සරුවත් chance සඳහන් කරන්නේ. මේක අනුපුබ්බ කිරියා අනුපුබ්බ චික්කා අනුපුබ්බ පටිපදා ආයතිකේ නෙවෙන පපාතෝ. පටන් ගන්නකොටම ප්‍රපාතයක් නැහැ. ප්‍රපාතය දිනුන මෙලෝ මිනිසෙක් බහින එකක් නැහැ මේකට. නමුත් එතෙන්ද ඉස්සලා ටිකක් පදාන්ති කරලා පන්නරේ තියලා බය කරලා හදලා තමයි මෙතන ගෙනියන්නේ. ගියාට පස්සේ ආයෙත් වැඩිය අනිශ්චිතතාවයක් ආයෙත් වැඩිය අසරණ ගතියක් ආයෙත් වැඩිය කෙලවරක් පේන්නේ නැති ගතියකට යනවා. ඉතින් ඒකට ආයෙත් වැඩි සද්ධාාවක් ඕනේ මේ බුදුහාමතුරු මේක හරහා ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ අපි මේ බය කරවන්න කරන වැඩ නෙවෙයි මේක අනිවාර්යයෙන්ම මේක හරියනවා. මේ පුදන් නැතුව නම් යන්න බෑ. මේ සාමාන්‍ය සව් බිල්ලක් රූපෙට රූපෙ බෑ ජීවිතේම දෙන්න ඕනේ. ප්‍රාණයට ප්‍රාණි. ආයෙයින් මෙහා නෑ මේතන කොම්ප්‍රොමයිස් කිරිලා. වෙන දෙයක් වෙච්චවයි කියන හැඟීමෙන් ගියොත් විතරක් ඒ වේදනාවල් දෙකට කඩන්න වගේ ඒ වගේම සංඥාවල් එනවා තමන් අසුචි වලක අසුචි පණුවෙක් වගේ සමහරට ධක්ත දේවේන්ද්‍රයා වගේ සමහරට බ්‍රහ්මයා වගේ নানা ප්‍රදේවල් එනවා තමන් බලන්න ඕනේ පුළුවන් තරම් ඒතිෙදිත් ඒ සතිය හෝ සතිය පැවැත්තිය වෙන මූලාරම්භ වෙච්ච ඒ ආනාපානේ කැරේ කැලි කැබිලිටි හරි කමන්නේ. ලාංඡනයක් හරි කමන්නේ. ආඩ්‍යයක් හරි කමන්නේ. ඒකත් එක කරගෙන කරගෙන යනකොට ඒ කොච්චර වේදනා කොච්චර සංඥා විකෘති ආවත් උල්ලංඝක්වත් ඇඟේ වදින්නේ. ඒ මාර බල වේග මාර පරාජය ගැන කතා කරනකොට ඒ සරුවචන් වහන්සේ බොමැඩ මොලේ ඉඳද්දී මේ මාරය ඇවිල්ලා නානාපකාර බහුරූපෝලං කරලා තියෙනවා. ගිනි අඟුරු ඇස්ටි වසලා තියෙනවා සුලිසුලන් ඇති කරලා තියෙනවා මුරුග සම්වර්ෂෝ ඇති කරලා තියෙනවා හැබැයි හුළඟකින්වත් සරුවචනගේ සිවුරු කොනක්වත් හෙල්ලිලා නැහැ කියලා කියනවා ඒ මොකද උන්වහන්සේගේ හිත හෙල්ලිලා නැහැ උන්වහන්සේ දැනගන්නවා මේ මාර ස්වරූපෙන් විවිධ රූපක මාර්ගයෙන් විවිධ නිදර්ශන මාර්ගයෙන් පෙන්වන තැන මේ බාහිර පේන්නේ Tamange හිත තමයි ඉතිකට බයක් එනවනම් එච්චරයි කෙලස් කියන්නේ බුදුරජාණන්සේ බය කියන වචනේ සියලු කෙලෙස් පෙන්ලා තියෙනවා. ඉතින් මේ බය අනිශ්චිත භාවයේ වශයෙන් එහෙම නැත්නම් නුරුස්නා ගතිය වශයෙන්, නීරස ගතිය වශයෙන්, ඒකාකාරීක වශයෙන් විවිධ බහුරු කෝලම් පානවා. ඒ ඔක්කොම දැනගෙන ගියොත් දැනගෙන යන්නේ මේවා ඒ දොළපිදීනියට අවශ්‍ය කරන මොනවද ඒවට කියන්නේ මේ පිදේනි ඒව දෙන දොළ ලැහැති කරන ලැහැති කරන යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ වේදනා සහ සංඥා කියන මේ චෛතසික දෙක හරහා ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා මේ ලෝකේ කොච්චරක් මනෝමූලකද කියන එක. ඒ මතින් සංස්කාර කරන එක තමයි නැත්නම් ඇඟේ දාගන්න එක තමයි පෘථජනගේ හැටි. මෙවුවා සංස්කාර නොකර ගැනීම. එහෙම නැත්නම් සවිඥ අවිඥානික කර ගැනීම. චේතනා පහළ නොකර මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන ඉන්න පුළුවන් නම් එතකොට බුදුරජාණන් වහන්සේට ආදි කල්යාණයට වැඩිය රැස්වි දෙන්න පටන් ගන්නවා බුදුහාමෝ මේක මුන්වහන්සේ කොහොමනම් පරෝපදේශ රහිතව මේක අවබෝධ කරාද ඊට පස්සේ මේක අනුන්ට කියන්න මෙලෝ යකෙක් මේ සංසාරයේ මේ කාමයේ කැමති මිනිස්සෙක් මෙච්චර දෙයකට කැමති වෙන්නේ. ඒක කියන්න උන්වහන්සේ කොච්චරක් පාරමිතිය පෙරුවාද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පෙරුවා කියපු වචනයක් හරහා සැක නොහිතන තාලෙට. ගුණවත් චරිතයක් හදාගත්ත කාටවත් මේ සැකයක් හෝ හිතන්නේ නැති විදිහට ඒකල තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ. මට කවුරක්වත් නොම ගරින්න ඕනකමකුත් නැහැ. මට ශිෂ්‍යව හදන්න ඕනකමකුත් නැහැ. මට ලාභය ඕනෙත් නැහැ. සත්කාරය ඕනෙත් නැහැ කියලා මිනිසුන්ට මේ ගුණ චරිතයක පසුබිම ඉඳගෙනයි උන්වහන්සේ දේශනා කරලා දේශනා කරනකොටත් අහන්නගේ ගුණය උන්වහන්සේ අනවශ්‍ය විදිහට පාවිච්චි කරන උන්වහන්සේ අන්තිම ව්‍යාකරණයට අන්තිම රූපකයට අන්තිම වචනට හැම දෙයකට පණ පිටවල කියලා තියෙනවා. ඒ විමුක්ති සාරය හොයන එක නා විමුක්ති රසය හොයන එක නා තේරෙන්න පටන් අර ගන්නවා. දැන් මා තුලින් මගේ ගෙවන් කිරීම තුලින් මේක දැන් සිද්ධ වෙනවා. එතකොට තමයි මෙයා උපරිම ප්‍රයත්නයක් ගන්නවා නැත්නම් ගන්න අපිට සරුවචනාංශේ වක්‍රෝත්යෙන් කියන සංස්කාර කරන්න එපා. මේන දේවල් චේතනා පහල කරන්න එපා. හැකි තාක් දුරට දැන් කාය සංස්කාර වශයෙන් කාය පිළිබඳ චේතනා ටිකක් කැප කරපු නිසායි මේ චිත්ත සංඛාර වලට අපි ගිහිල්ලා තියෙන්නේ. මේවා සංස්කරණය කරන්න එපා. මේක මම කියා ගන්න එපා. මගේ කියන්න එපා. ගලන ගඟක් දිහා බලන්න වගේ කරබනේ ඉන්න සැක තියෙනවා නම් එහෙම නැත්නම් සැක දුරු කිරීම කමඨාන් සුද්ධ කරන්න ඕන බලන්න ආනාපානට කනෙක්ෂන් එක තියෙනවා. සම්බන්ධය තියෙනවා. නැත්නම් සතිය පිළිබඳව තමන්ගේ ඇරමිටිය වැහිලිලා නැද්ද කියලා. මේක අරගෙන ගියොත් අර කාය සංස්කාර තරම් විතර කායික දැඟලිලක් දඟින්න ඕනේ. නමුත් විශාල මේ ප්‍රඥා සාගත වීර්යයක් අවශ්‍ය කරන. නැත්නම් මෙතන අවශ්‍ය කරන මේ පග්ගහිත වීර්ය දත්මිති කන කිහිල්ලෙන් තාටි දාන මිරිකලාලන එකක් නෙවෙයි. ප්‍රඥා සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. හැබැයි වීර්යයක් ඕනේ. ආන්නෙම ගියarpස් තමයි මේ යම් වෙලාවක ඒ කාය සංස්කාර අතහැරියට පස්සේ යෝගාවචරයට ප්‍රීති සුඛ කියන සාමාන්‍ය චෛසික දෙක ලැබෙනවද? ඒ වගේ තමයි වේදනා සංඥා දෙක අයින් කරුවට පස්සේ නැත්නම් වේදනා සංඥා පිළිබඳ සංස්කාරය එහෙම නැත්නම් චිත්ත සංස්කාරය කරනකොට පස්සේ ලැබෙනවා අභිප්පමෝදයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති අභිප්පමෝදයන් චිත්තං පස්ස සිස්සාමිති සික්කති කියලා අත්‍ති ප්‍රමෝදයක් කියලා තේරුම් අරගන්නවා. මේ අති ප්‍රමෝදේ විස්තර කරන කියනවා අමානුෂිකයි කියන. මනුස්ස මනසකට හිතා ගන්න බෑ. මේ සංස්කාර ඇති නොකිරීමෙන් මේ වේදනා සහ සංඥා එනකොට එව්ව නිකන් ඇඟේ දාගන්න. ඒකට වග වෙන්නේ නැතුව ඒකෙන් බේරුණාට පස්සේ ඒකෙන් විමුක්ති වුණාට පස්සේ ලැබෙන මේ රසය විමුක්ති රසයේ තුනෙන් දෙකක් විතර කරගෙන යනවා. අපි පළවෙනි මාර්ග ඥානෙ වැඩ කරන කෙනෙකුට නම් ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කනෝ අමානුෂී රති හෝති පස්සන්තු උද්‍යබ්බය. ශුඤ්ඤාගාරට පිවිසුනා වූ ඒ ශාන්ත හිත්ති යෝගාවචරයට අමානුෂික රතියක් එනවා. මේ වේදනා කියන එකත් ඇතිව නැතිව යන එකක් සංඥා කියන්නේ ඇතිව නැතිව යන එකක් කය ඇතිවෙනා උණුසුම් කම්පන චංචල ගතිත් ඇතිව නැති යන දේවල් කරේ දාගන්න නැතිව නැත්නම් සංස්කාර කරගත්ත නැතුව එහෙම නැත්නම් චේතනා පහල කරන්නේ නැත්නම් ඒක මම මාගේ කියා ගන්න නැත්නම් එතන හම්බ වෙන ඒ සැහැල්ලුව එතන හම්බ වෙන ඒ එහෙන් කොකු වැටුණට තමන්ගේ කොක දිගෑරිලා තියෙනවනම් මොන දෙයක්වත් එල්ලෙන්නේ ඒ අභිප්‍රමෝද හිත මනුෂ්‍ය ලෝකේ මේ මොනම කාම සැපයකින්වත් මොනම ආමිෂික ලබා ගන්න බැරි ඒ හිත දැක්කට පස්සේ තමයි තේරෙන්න පටන් නිවන දැකලා නැහැ. නමුත් මේ මනුස්සයාට පුළුවන් මේක කරන්න. එහෙම නැත්නම් මට මේකට පින තියෙනවා. මට මේකට ඒ පාරමිතාවෝ හේතුක ප්‍රතිසන්දියෝ දැන් තියෙනවා කියන එන විශ්වාසය ඒක ලොකු කැපකිරීමකින් ගත්ත නිසා සති ධාරාව දිගටම අපිත් එක්ක හැරමිටිය වගේ අත්වලගේ උදව් කරන නිසා ඒ පුදුරට තේරෙන පටන් අර ගන්නවා ඒ අභිප්‍රමෝද හිත ඒ වෙලාවට ඒ යෝගාවචරයට ඕන වෙලාවක් ඉන්න පුළුවන්. අනිත් එක ඒම පරියන්කේ නැගිටතර පස්සේ එදිනෙදා වැඩ කරත් වැසිකිලි හේදුවක්. එහෙම නැත්නම් වෙන මොන හරි මොන වැඩයි කරත් නැත්නම් කවුරුරි ගහ බැන ගත්තත් ඒ ගත්ත සමාධිය ඒ ගත්ත ඒ පිරිච්ච ගතිය බොහෝ වෙලා පවතිනවා. ඉතින් මේක එක සැරයක් කරලා බෑ. මේක නැවත නැවත කරන්න ඕනේ. නැවත නැවත කරනවා කියලා හොඳට සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා ආනාපාන පිළිබඳව විනාඩියෙන් දෙකෙන් අර ඉස්සර විනාඩි 45ක් 50ක් ගත්ත වැඩේ හරියටම නිකන් රත් වෙච්ච පීකින් බටර් කෑල්ලක් කපුවා වගේ කාගෙන බහින්න ඇරලා සම්පූර්ණ ඒ වේදනා සංඥා දෙකට යන්න ඇරලා ගියාට පස්සේ නිකන් කටුකොහලක රෑක උඩල්ල වේලා මේ සර්පෝ ඉන්න තැනක රින්ගන රින්ගන කිය මිනිස්සෙක් වෙල්ෙලියකට ආවා වගේ. දැන් කෙලින් යන්න පුළුවන්. නැත්තම් කාපට් පාරකට වැටෙනවා වගේ තමන්න තේරෙන පටන් ගන්නවා පෙත. දිගට දිගට දිගට දිගට යන්න හම්බෙනවා. ඉතින් මේක පුළුවන් තරම් Tamange හැබෑ නිවහන බව තේරුම් ගන්න ඕනේ. මේ ආරම්මන ලෝකේ එහෙම නැත්නම් මේ ආමිෂ සුඛය දැන් මෙතන ඊට ඉස්සෙල්ලන් තමයි බිඳපු නිර්ආමිෂ සුඛය ඒව ඔක්කොම පටලවිච්ච තැන. එහෙම නැත්නම් නඩු කෙලස් දැන් මේ පුළුවන් තරම් ගෙවම් කරලා තියෙන්නේ අන්න ඒක ඉන්න ඉන්න ඉන්න ඉන්න නැත්නම් ඒක හැබැයි නිවහන පාවටපත් කරගන්න පත් කරගන්න ඒ යෝගාචරයෙන් අපි මෙච්චර කල් මොන්න තරම් තටමලාද මේ දුක් අරගෙන තියෙන්නේ කියලා. තටමන්නේම දුකකටමයි. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා නිච්ච. හැම ප්‍රයත්නම සංස්කාරය. ප්‍රයත්නකින් තොරව කරන්න තියෙන එකම දේ තමයි හුස්ම ගන්න එක. ඒකටත් තමාරු ප්‍රයත්න කරනවා. අර වේගිරි කන්දේ භාවනා කරන්න ගියාම ඒ ආමතුරු කමටහන් දීලා මේ පොයේ දවසේ ඉන්න කට්ටියට කියනවා දැන් අපි ආනාපාන භාවනාව කරන්නේ හුස්ම දිහා බලන්න හැබැයි මේ නයි වාගේ බිම්බින් දෙපෑ කියලා යනවලු ගන්න. මොකද ඒකවත් නැහැ මේ හුස්ම නිකන් වැටෙන එකවත් වැට ගන්න තරමට දන්න ඒක සංස්කාර කරනවා. ඉතින් බිම්බින්න පටන් අර ගන්නවා ඉස්සරහින මනුස්සයත් බැන වෙන තාලෙට. ඒ මොකද මේ ඉක්මනට නිවන් දකින්නේ. මේ සෑම දෙයකින්ම කරන්නේ අපි අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. මෙතෙන් ගියාට පස්සේ නම් තේරෙනවා මේක දිහා බලා සිටීම කියන මේ විපස්සනාව පුදුමාකාර කලාවක්. හැබැයි ඒක අර මුලින් මුලින් ව්‍යාපාර කරන්නේ නැතුව මුලින් මුලින් ප්‍රයත්න කරන්නේ නැතුව මුලින් මුලින් ප්‍රාර්ථනා නැතුව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනා කළ යුතුලා කරන්න ඕන. මෙතෙන් ආවට පස්සේ ඒක නතර වුණාට පස්සේ බොහෝ වෙලා ඒ කරගෙන කරගෙන ඉන්නකොට Tamanට තේරෙනවා දැන් මෙහෙම ඉන්න වෙලාවේ අනිවාර්යයෙන්ම විශේෂයෙන් මේකටත් කලිමුත් අර වේදනා සංඥා එනකොට කවදාකවත් හිතා ගන්න බැරි කිසිම සම්බන්ධයක් නැති හිතවිලි කොච්ච දාන්න පටන් ගන්නවා. ශරීරයේ එක පැත්තක් වෙනමම වේදනාව විඳිනවා අනිත් පැත්ත වෙන විදියක් විඳිනවා. ඒකම සංඥාවල් වගේක් එනවා මොන විදියෙන්වත් සම්බන්ධ කරන්න. මම නිකන් හරියට කපුව පාරලලා දේව භාෂාවෙන් කතා කරනවා. ඉතින් මේ ඔක්කොම එව්වා විසින්ම මට්ටම් වෙලා එව්වම ගෙවම් කරන ගෙවම් කරන යනකොට වෙලාවක් එනවා මේ යෝගාවචරයට සතිය තියෙන වෙලාවේදී නීවර නැතුව ඒක නිකන් කාපට් පාරක වෙල්ෙලියක යනවා වගේ හොඳයි. ඊට පස්සේ එනවා වෙලාවක් ආයෙ කටුකොහලකට වැටෙනවා. එහෙන් කූඩල්ලෝ මෙහෙන් සර්පියෝ මෙහෙන් වහිනවා මෙහෙන් රාත්‍රිය රින්ගගෙන යන්න ඕනේ ඉතින් හරි වෙහෙසයි. හැබැයි ඒකේ ඉන්නකොට සතිය නෑ කියලා හිතුවට මොකද්ද ඔය තීරණ ගතියක් තියෙනවා. ඒක වුණත් මම නෙවෙයි නං ඒක මගේ නෙවෙයි නං ඒක මගේ ආත්මේ නෙවෙයි නං ඉතින් ඒකෙත් ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම ඉන්නකොට හිතනවා කෙලස් ටිකක් දාලා බලන්න හිතට. මුද්දටෝම රාග දනවන හිතක් දැම්මම පස්සේ ඉතින් ඊට පස්සේ ඔන්න ඇඟ පටන් අර ගන්නවා ඒකට සැලසුම් ගහන්නයි අර කරන්නේ මේක. ඒක දිහාත් බලන ඉන්නකොට දැන් වැඩ කරන තාලේ ඒ කෙලේශයක් වැඩ කරන හැටි, රාගයක් වැඩ කරන හැටි, ද්වේෂයක් වැඩ කරන හැටි අපි නරක වැඩක් තමයි ඒක ගෙනත් දාන එක. වැඩ කරන හැටි බලන්න ගියාට පස්සේ හරියට තෙලිජ ටිකට මොහොන් ටිකක් දැම්මම පස්සේ ඒක පැහෙන ස්වරූපේ සම්පූර්ණයෙන්ම වෙනම ක්‍රියාවලියක්. ඒක මම ඕනේ ඊට පස්සේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි. අන්න එතෙන්ට ගියාට පස්සේ ඒ යෝගාවචර තේනවා හිතේ කෙලස් තියෙනලා කෙලස් තියෙන බව දැනගන්න එකයි පිටි කෙලස් නැතිලා නැති බව දැනගන්න එකයි දෙකම එකයි කියන්නේ. මේක තමයි කාලා එන්න බැරි තැන. මේක තමයි බුදුහාමරට අරිම අමාරු කියලා දෙන්නේ. වෙනස තියෙන එකම දේ කෙලස් තියෙනකොට දන්නවා කෙලස් නැතිකොට දන්නවා. ඒ නිසා දැන් කෙලස් වලට නටන්න බෑ. එයා ඉන්නේ ඒ සීමාව යටතේ. ඉතින් ඒකට තමයි සතිය තිබුණත් හොඳයි නැතත් හොඳයි. ඒකට සමාජය තිබුණත් හොඳයි නැතත් හොඳයි. සද්දා තිබුණත් හොඳ නැතත් හොඳයි. වීර්ය තිබුණත් හොඳයි, නිදිමත තිබුණත් හොඳයි. ඉතින් එතකොට යෝගාවචරය අර මනුෂ්‍ය ලෝකේ නැති අම්මතර අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතියකටපත් කරනවා. පත් කරනකොට සැබෑවටම දැක හිතෙනවා මගේ දැන් සදාචාරයවත් නැද්ද කියලා. මොකද ඒකටවත් මායින් කරන්නේ වැරදුනොත් ඒකට සමාව දෙන්න ලෑසි කමන්නේ ඒකට කමන්නේ ඊගා චිත්තක්ෂණේ ආයෙ හිත හදාගත්තා ගියා කවදා හරි මේක සාධාරණීකරණ ඕනයි කියලා හිතමු. කෙලස් තියෙනවා තීන බව දාන්න. කෙලස් නැහැ නැති බව දාන්න. මේක ඉතින් ධම්මානුපස්සනාදී පැහැදිලිවම සරුවචාන්සේ සඳහන් කරනවා. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දා සම්තිමේ අච්ඡත්තං කාමච්ඡන්දෝචි පජානා. තම సంతානගතව මේ වෙලාව කාමච්ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ තියෙනවා කියලා දාන්නවා. අසන්තං වා අජත්තං කාමච්ඡන්දං නත්ති මේ අජත්තං කාමච්ඡන්දෝති පජාන. මේ වෙලාවේ ඉතින් දැන් කාමච්ඡන්දේ නැහැ කියලා දාන්නවා. නැති කාමච්ඡන්ද මෙන්න හටගෙන එනවා කියන කොට දන්නවා. තිබුණු කාමච්ඡන්ද මේ ගෙවන් යනවා කියන කොට දන්නවා. අනේ එදාට තමයි අපිට කාමච්ඡන්දේ දාස භාවයටපත් කරලා නාසනෝ දාගත්ත මීහරකෙක් වගේ වැඩක් ගන්න පුළුවන්. එතකම්ම අපි කාමච්ඡන්ද එන්නකොටම කරප්පා. එන්නකොටම බය වෙන්න පටන් ගන්නවා. දැන් අර සතියෙන් සමාධියෙන් අර පියවර පහු කරන ගියාට පස්සේ ඒ කෙලෙස් ආවත් මේ අසවල එන්නේ කියලා ඒක මේ පිං අදහසක් වෙන්න පුළුවන් කෙලෙස් වෙන්න පුළුවන් කොයි දේ ආවත් ඒ නොසලෙන ගතිය ආවට එන එක තමයි අපි මේ සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ ඊට ඉස්සලා බරපතල කලබිලි රාශියක් දිගේ ගිහිල්ලා මේකට කියන කෝඩේට පස්සේ මේ වැස්සකට පස්සේ ඇති වෙන සංහිඳියාව වගේ නැත්තම් බත්තලිය උතුරලා උතුරලා උතුරලා ගිහිල්ලා හැතපෙන වෙලාවක් තියෙනවා අනේ වගේ කියලා මේ සීළු සංස්කාර නටලා නටලා නටලා නටලා හැතපෙන්න පටන් ගන්නවා හැතපෙන්න පටන් ගන්න ඉනකොට තියෙනවා මේ කෙලෙස් උනත් නික්ලේශ උනත් නැසලෙන ගතිය හිත අවශ්‍ය ගන්න නැති ගතිය තමයි මෙතන අපට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය ගන්න නැත්නම් කෙලස් නෙමෙයි පින උනා සංසිඳන. ඇවිස්සුත් ඇවිස්සෙනවා. කෙලස් වල නෑ ස්වභාවයෙන් ඇවිස්සෙන ගතියක් අපි ඇවිස්සුනොත් කෙලස් ඇවිස්සෙනවා. කෙලසේ අවස්ථා ප්‍රයෝජනට ගන්නවා. අපි ඒක දැනගෙන නම් භාවන බාප් වැඩේ කරන බලය මම නෙවෙයි කෙලස් කියලා සන්තෝෂ කනකාටු වෙන්නේ නැහැ. කුසල් කියලා සන්තෝෂ වෙන්නේ නැත්නම් tie ගතියන සංඛාරූපේක ඥානෙට එනකොට ඒ යෝගාවචරයාගේ ස්වභාවය පෙන්නනවා අටුවාචාර්ය වහන්සේලා ඒ ගිනි දැල්ලක් ළඟට පහන් කුරුළු පිහටක් ඉටු කරවා වගේ කියනවා. කුරුළු පිහට ගින්නට ලඟ වෙනකොට ළඟට උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට යනවා. එතෙන් ප්ලාස්ටික් නූලක් ඉටු කරන්න ගින්නට ඒක උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවා. කවදාකවත් ගින්නට පැනලා යන්නෙත් නැහැ. ගිනි ගන්නෙත් නැහැ. උණු වී පස්සට නේ වගේ තමයි කෙලේශයක් ආවත් මොන සංස්කාරයක් ආවත් ඒ වෙලාවේ යෝගාවචරයට තේරෙන්නේ දවස් 30ේම ගෑරේජ් එක වැඩ කරගෙන ඉන්න මිනිස්සෙක් හොඳට මජං හොදලා දාලා නාලා සුදු ඇඳගෙන ආවට පස්සේ කවුරු හරි කියනවා අනේ මචං මේක එන්ජින් එක පොඩ්ඩක් බලලා දීපන් කියනවා මේ දැන් නම් බෑ දැන් නාලා ඉන්නේ බෑ බෑ මොනසේ කියනවා හෙට උදේ වෙනකන් තියපන් එහෙම නැත්නම් ගාලක උදේ ඉඳලා හැන්ද යනකම් කොම කාගෙන වැඩ කරපු මිනිස්සෙක් හොඳට හොදලා ගෙටකුණාට පස්සේ ආයෙත් කිව්වොත් එහෙම ගාලා පොඩ්ඩක් හොදලා දීපන් කියලා කියනවා ඒකේ හෙට දාපන් දැන් බෑ. අන්න ඒ වගේ ඒ පිරිසුදුකම එනකොට මොනම සංස්කාරයක් ආවත් අර ගින්නට කිට්ටු කරපු කුරුළු පියාට වගේ පස්සෙන් පස්සට යන ගතියක් එනවා. ඉන්න සම්පසාරීයති කියලා කියන සම්පසාරණ වෙන කෙන ඉස්සරහට පැනලා දෙන එකනේ. පෘථග්ජනයාගේ වැඩේම මොකක් පැනලා දෙන එක තමයි. නැත්නම් ඉල්ලගෙන කණ එක තමයි. ඒ වෙලාවට පස්සෙන් පස්සට එනවා. එහෙම නැත්නම් පතිකුත්ති පතිලීයති පතිවත්තති කියලා කියනවා නිලුම් කොලයකට වතුර කඳුලක් දාපුවම මේ කඳුල විසිරෙන්නේ එහෙම ගුලි වෙනවා. ගුලි වෙලා නිලුම් කොලේ උඩ තිබ්බට මොකද නිලුම් කොලේ ස්වාධින වතුරෙන් ස්වාධින හෙල්ලෙනකොට තේරෙනවා වතුර කඳුල උඩ තිබ්බට නිලුමයි වතුර කඳුල අතර වෙනසක් නැති වුණාට දෙන්නගේ ආලවට්ටමක් නැහැ. දෙන්න දෙකක්. එනිසා කෙලස් තිබුණාට මේකක්ක බාර ගන්න. ඒ කෙලෙසේ ඔය පත උඩ තියෙනවා වල හුලක කපුවම ගසාන යනවා. ඒක නිසා ඒ ආපහු හැරිලා එයා මේ හිතේ තියෙන ස්වභාවයේ අරමුණු ආශ්‍රය කරනකොට එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනකොට හිත තියෙන සම්පූර්ණ පිටත කට්ටේ. දැන් මේක සම්පූර්ණ ඇතුළට ගිහිල්ලා ඉබ්බා කට්ට ඇතුළට කියා වගේ සම්පූර්ණ මධ්‍යස්ථාන වෙනකොට එයා අඩු ගානේ තමන්ගේ පරිජී පැත්තටවත් යන්න හිතන්නේ ඒ වෙනුවට ඇතුළට රැමෙන්න පටන් ගන්නවා. බුදුජනසේකට කියනවා පබස්සර මිදම්බික වේචිත්තං ආගංකුත්කේ උපක්ඛලිටේ උපක්ඛලිටං තංචකෝ අසුතෝතු පුතඥෝ නප්පජානාති තං අසුතෝ පුතඥස සමාධි භාවනා නත්ථීති වදාන. අනේ මේ ස්වરૂපයෙන් හිත ඇතුළට නැමුණොත් ඒක ප්‍රබාසරයි. ඒක ඒ මනුස්සගේ භාවනා ප්‍රතිඵලයක් නෙමෙයි. හිත කියන්නේ ඔහොම එකක්. නමුත් මේ බටහිර කට්ටේ බාහිර කට්ටේ නම් තනිකර උපක්ලේශ වලින් වැටලා තියෙන්නේ. ඒක අභිරමණය කරන්න ගත්තොත් අපි පෘථග්ජන වේනවා, ගැට වෙනවා, කෙලෙස් වෙනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා. ඒ ඇතුළත මේකේ තියෙන කොහොමද නිවන් දකපු හිත? පිටතේ තියෙන කොහොමද කෙලෙසිච්ච එක? අර කෙලෙසිච්ච එක සමාදන් වෙච්ච එකනට මේක දකින්න බෑ. මේක දකිනකොට අරක සමාදා වෙන්නේත් නැහැ. මෙන්න මේ දන්න මේ දේ දන්නේ නැහැ පෘථග්ජනය. එයා හිතන්නේ තියෙන්නේ මගේ කෙලසිලා තියෙන මොකද පිටකට්ටේ කොහොමඩත් පේන්නේ වල්නකොට පිටකට්ටේනේ. ඒ විතරක් නෙවෙයි ඒ මෝඩය දකින්නකොට පේන්නේ අනිමිනියගේ පිටකට්ටේ විතරයි. ඉතින් මොන කරන්නේ? එතකොට පේන්නේ මුළු ලෝකෙම කෙලසිලා වගේ. නමුත් කවදා හරි ඇතුළට ගිහිල්ලා ඇතුලේ අවබෝධය දැක්කට පස්සේ වෙනවා කවුරු කොච්චර කෙලසිලා හිටියත් ওই මනුස්සයා තුලත් නිවන් රසය තියෙන. විමුක්ති රසය තියෙන. මේ මනුස්සයා දන්නෙත් නෑ, අදහන්නෙත් නෑ. එහෙම නාදාහනවනම් මේ වට ලෙල්ලේ තමයි මේ ඔක්කොම සෙල්ලම තියෙන මොකද ඇතුලේ නිවන එහෙම තියෙනවායි කියලා දන්න කෙනාට විමුක්ති රසය අදහන කෙනාට සමාධි භාවනාවක් තියෙනවායි කියලා බුදුහාමුදුරු කියන සමාධි කරොත් ප්‍රතිඵල තියෙනවා නෑ මේක බෑ මේක නෑ කියන මේ නැති බැරි සංඥාව ඉන්න එකනට මේ හිතේ තියෙන මේ පිටතට යන්න යන්න කෙලෙසෙන ඇතුළට එන්න එන්න එන්න ප්‍රබස්සරයි කියන එක දන්නේ නැති කෙනාට කවදාකවත් සමාධි භාවනා කරන්න බෑ. එයා දකින්නෙම වර්ධින තැන් විතරයි, පරදින තැන් විතරයි. නැති බැරි තමයි. මං කියන්නේ චර්චුරු තමයි. ඉතින් කවදා හරි අන්නේම චර්චුරු කාපු ජීවිතයක් මෙතෙක් කල් අපි මේ පරිබාහිරේ එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානේ එහෙම නැත්නම් මේ ආමිෂ සුඛයේ තිරිසන් සුඛයේ මුළු ජීවිතේම ගත කරපු නිසයි මේක වෙලා තියෙනනේ එක චිත්තක්ෂණයක හරි මේ හිතක තියෙන ප්‍රභාස්වරය ඇතුළට බලා ගන්න පුළුවන්. ඒකයි manussකම කියන්නේ. ඒකයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකයි බණහනවා කියන්නේ. ඒකයි සත්පුරු ශාස්ත්‍රය කියලා කියන්නේ. ඒකයි පැවිද්ද කියන්නේ. කියන මේ විමුක්තිසාරය අවබෝධ කරන මිනිස්සයයි අර බාහිරයට හරන මිනිස්සය බලපුවාම සම්පූර්ණ කැලණිකගේ ගලන වතුරයි මහවැලිකගේ ගලන වතුරයි වගේ. කවදාකවත් මේ වතුර කරකට යන්නේ නැහැ. මේ එක ජීවිතයක් ඇතුළත අන්නේම නෑ බෑ කියන පිටිපැත්ත බලන ජීවිතයක් ඇතුලේ තමන්ගේම ප්‍රභවය. එහෙම නැත්නම් තමන්ගේම පින දැකලා මේක අදහන්න පටන් අර ගන්නවා කියලා කියන ඕකට තමයි හැබෑ වෙනස කියලා කියන්නේ. නැත්නම් බුදුහාමර කියන පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියන්නේ ඕක. ඉතින් ඒ වගේ අර මේක ඇත්තටම පරිෝසాన කල්යාණේ නෙමෙයි පරිෝසాన කල්යාණේ අපිට විස්තර කරන්න වෙන්නේ රහත් මාර්ගයෙන් නමුත් කවදා හෝ මේ සංස්කාර පිළිබඳ උපේක්ෂාවක් ඇති කරලා එපිටට පණින්න මේ සංසාරයෙන් නැත්තම් සම්මුතියෙන් එපිටට පණින්න ඒ ගන්න ගැම්ම ගන්නේ මේ ලෝකේ තියෙන මොනම දෙයකටවත් මායින් නොකරන හිතකින් තමයි. ඒකට කියනවා කේවල හිත කියලා. එහෙම නැත්නම් নিরপেক্ষ හිත. ඒ নিরপেক্ষ හිතක් ගන්න තියෙන තියෙන සේම ගෙවම් කරනවා කියන්නේ මොනවත් නෙවෙයි මේ සංස්කාර ගෙවම් කිරීම. එහෙම නැත්නම් චේතනා පහල කිරීම. මේ දේවල් මනින කිරණ ගතිය, මේ දේවල් වලට ඇඟිලි ගහන ගතිය, මේ දේවල් කරේ දමා ගන්න ගතිය දැක දැක දන දන ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරපුවාම එහා පැත්තට පැනපු දවසේ මොකක්වත් වෙලා නැහැ එකයි වෙලා තියෙන අර පිටපොත් අදහපු හිත දැන් මදේ අදහන එක විතරයි වෙලා තියෙන්නේ. ඒකට කියනවා පරියෝසాన කල්යාණ කියලා. ඉතින් මේ විදියක විදියට සතිය හරහා මේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන විදියට ස්වකහාත ගුණය මනාකොට දේශිත ධර්ම ගුණය ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි Taman වශයෙන්ම දැකිය යුතුය. අල්ලපු ගෙදර කරා නිවන් දැක්කට මේ ගෙදර එක්කනට මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ නිවන් දැක්කට රාහුල කුමාරයාට අප්පගේ බූදලේ කියලා හම්බුනේ නැහැ. ඉද්දා සුද්ධෝදන රජුරණ හම්බුනේත් නැහැ. එයා වෙනම ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මේ භාවනා නැත්තම් බුද්ධ ධර්මයට එනවයි කියලා, දන් දෙනවයි කියලා, සිල් රකින්නවයි කියලා, සමාධි භාවනා කරනවයි කියලා. Tamange අත්දැකීමට සම්බන්ධ කරගන්න බැරි නම් බෝරුවගේ පිටේ හකුරු පැටව වගේ තමයි. ඒකේ රසය ඌට තේරෙන්නේ. ඒක නිසා සාන්දෘෂ්ටිකකම කියලා කියන්නේ ආස්වාසයට හිත ගියා නම් ඒකේ මොකද්ද Taman අත්දැකේ කියලා තව කෙනෙකුට කියන මට්ටමට. ප්‍රසවාසයේ නොවෙන්නේ කොහොමද කියන මට්ටමට ඒකේ අත්දැකීම කියන්න පුළුවන්. අස්පන අපිට දකින්නවා කියලා මේක අපි සිංහලෙන් කියන්නේ. ඒ නිසා ඒ සවක්ඛාත දෙයක් විතරමයි සාන්දෘෂ්ටික වෙන්නේ. මනාකොට දේශිත හරියටම ඩ්‍රිල් කට්ට බිද්දගෙන ඇතුළට යන්න වගේ ගියොත් තමයි අපිට නොදැක්ක පැත්තක් අත්දැකීම් වශයෙන් නැත්නම් මේ කාම ලෝකයට සාපේක්ෂව නිර්ාමිෂ සුඛයක් නිර්ාමිෂ සුඛයට සාපේක්ෂව අවේිතේච සුඛයක් දැක ගන්න නම් සාන්දෘෂ්ටික වශයෙන් දැක ගන්න. මගේ අස්පන අපිට දැක ගන්න නම් ඒක මනාකොට දේශිත ධර්මයක් වෙන්න ඕනේ දේශිත අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ වටිපදා ක්‍රමයට ඇතුළට යනකොට ඒක සාන්දෘෂ්ටික වෙන්න පටන් අර ගන්නවා අම්මා අප්පා දැකපු දේ නෙවෙයි ගුරු හාමුදුරුවෝ දැකපු දේ නෙවෙයි බුදු හාමුදුරුවෝ දැකපු දේ නෙවෙයි තමන්ගේම කෙලෙස් හරහා තමන්ගේම මේ හිත හරහා සාන්දෘෂ්ටික වෙනවා සක්ඛාතෝ භගවතා ධම්මෝ සාන්දෘෂ්ටිකෝ ඒහි පස්සිකෝ එතකොට ඒ පුද්ගලයා හිතනවා තමන්ගේ කිට්ටුවන්ට ඉන්න සහෝදරෙන්ට අනේ ඇවිල්ලා පොඩ්ඩක් මේක කරලා බලන්නකෝ මම මේ මේ මේ කුඩු ගහලාවක්වත් මත් වෙලාවක්වත් ඕගොල්ලෝ තරහක් එක්කවත් මේ කලකිරිලා නෙවෙයි මේක මේ තරම්ම අභිරමණය කරන දෙයක් මේකේ තියෙනවා මේ තරම මේකේ රසයක් තියෙනවා ඒකයි මම මෙහෙම ඉන්නේ එහෙම නැත්තම් ඕගොල්ලොත් එක තරහ වෙලා නෙවෙයි කියලා අර ගොල්ලන්ටත් හිතෙනවා අර කපුටන්න මොනාර කෑමක් හම්බෙච්චම කාක්කක් කියන වගේ අනේ පොඩ්ඩක් ඇවිල්ලා ඕගොල්ලොත් පොඩ්ඩක් මේක කාලා බලන්න මොකද වෙන්නේ කියලා එහි පස්සේක බබ කියලා කියන්නේ ගහපා දීමක් නෙවෙයි කෙනහිල්ලක් නෙවෙයි රසමසවුලක් කනකොට අනිවාර්යයෙන්ම අපිට කිට්ටුවන්තිට මතක් වෙනවා. අනේ මේක අම්මට කැල්ලක් දෙන්න නැත්නම් අනේ අපේ යාළුවත් එක්ක බෙදා හදා ගන්න නැත්නම් කියලා ඒක බුදුහාම කියනවා වහන්න බැරි හිතක් කියලා. ඔය ලංකා ඉතිහාසයේ තිබිලා තියෙනවා මේ එක යුගයක මහසෙන් රජුරු ඉන්න කාලේ ඒ රජුරෝ මේ මහායාන ආගම වලට ගත්තා. වල මහානිකායේ සම්පූර්ණ විහාර පන්සල් කඩලා දාලා හාමුදුරුවෝ තෙලවල දාලා මේ මේ හාමුදුරුවෝ ඒ ඉන්දියාවෙන් ආපු එක ස්වාමීන් වහන්සේගේ මතයකට සම්පූර්ණ මහායාන ආගමට හැරිලා තියෙනවා. ඒකට ඒක ඉතාමත්ම දුර්දාන්ත දුර්භාග්‍ය කාලයක් වෙලා තිනවා. ලංකා ඉතිහාසයේ තේරවාද බුද්ධාන. ඒකට මේ රජුරංගේ ප්‍රධාන සේනාපති මේකවන්න අබේ කියලා මෙයාට හරි කනගාටුවක් පහළලා තිනවා මේ මහා ඔළුව අනිත් පැත්තට ගියාට පස්සේ ඉතින් ආය නොබෝ කාලෙක මේක මැකෙනවයි කියලා බේරන්න බැරි තරම්. අනුරාධපුරෙන් පැනලා ගිහිල්ලා රෝහණට ගිහිල්ලා හමුදාවක් එකතු කරලා එයා කියලා තියෙනවා මම රජුරණ විදිහට යුද්ධ ප්‍රකාශ කරනවා කියලා. ඒ රජුරෝ හිතාගෙන තියෙනවා එහෙම නැහැ මට රටවැසියා මයිත් එක්ක ඉන්නේ සේනාපතිය ගියාට මම යුද්ධ කරනවා කියලා දෙන්න කඳවුරු බැඳගෙන තියෙනවා මේ මම හිතන්නේ මහවැලිකඟ දෙපැත්තේ. මෙයා මේ පැත්තේ මෙයා ඒ පැත්තේ. දැන් හෙට උදේ යුද්ධේ. ඉතින් ඊට පස්සේ මේක වarn අබය මේ ඒ යුද හමුදාපති කට්ටිය මේ කැලේ ඉන්නකොට රෑ දඩේ මේ ගිහිල්ලා වලි කුකුළු හම්බුණා. පස්සේ කැම්ප් එකේ උයලා වලි කුකුළු මේක වන්න අපේ සෙන්පතියට දීලා තිනවා කණ්ඩ හදනකොට මෙයාට පුදුම රසයක් ඇවිල්ලා තිනවා. එතකොට මතක් කරලා තිනවා මම මීට ඉස්සෙල්ලා හැමදාම වටිනා දෙයක් හම්බෙච්චාම රජුරවන්ට දීලායි කන්නේ අද නම් බෑ. දැන් රජුරෝ යුද්ධ ප්‍රකාශ කළා ගංගෙන් එහා පැත්තේ. කණ්ඩ හදනකොට කණ්ඩම් බැරි. ඊට පස්සේ පණිවිඩ කාර්යයක් කතා කරලා කිව්වලු නිරායුධව ගංගෙන් උඩ වෙලා ගිහිල්ලා රජුරණ කියපන් මේක වරණ අබේගේ පණිවිඩයක් තියෙනවා කියලා. රජුර කවලු ආයුධ නම් එන්න බෑ නිරායුධව එන්නේ කියලා මෙයා පරීක්ෂා කරලා රජුර ගාවට ගිහිල්ලා ඊට පස්සේ කියලා තියෙනවා මොකටද ආවේ කියලා. ඒක කියලා තියෙනවා පණිවිඩයක් කිව්වා. සින්පතියට රජුරව හම්බෙන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ කියනවා බෑ අපි හෙට දෙන හෙට උදේ මේ යුද කරන්න ඉන්නේ. නිසා එන්න බෑ ආයුධ නැතුව එන්න දෙන්නේ කියලා. නෑ නෑ ආයුධ නැතුව එන්න හදන්නේ මේ මම ආවේ පණිවිඩය ගෙනියන්න එක. ඊට පස්සේ රජුව කියලා තියෙනවා මම පරීක්ෂාවක් ලගන්නවයි කියලා. ඉතින් එයාට දීශියක මේ වලි කුකුල් මාළු ටිකක් අරන් ගිහලා. ඉතින් හමුදාවට දීලා තියෙනවා පරීක්ෂා කරන්න. ඊට පස්සේ රජුර ගාවට ගියාට පස්සේ කිව්වලු මම මේ බයේ හිටියේ ඔබ ඔබතුමා මේ රාත්‍රී කෑම ගත්තද කියලා ගත්තද කියලා නෑ කිව්වලු. අනේ කරුණා කරලා මම මේ කාලා පෙන්නන මේක පොඩ්ඩක් කාලා බලන්න. රජුරන්ට සෑහෙන හැකයක් විතරන මේ නිසා මේ අවසාන මොහොතේ මේ ප්‍රයෝගයක් කරන්න වෙන්නේ කියලා ඊට පස්සේ කිව්වා. කාලා ඉවරනට පස්සේ රජුර කෑල්ලක් කටේ තිබ්බට පස්සේ පුදුම රසයි. ඒකල හැබෑනේ නම් මේක ඇත්තටම රසමසූලක් කියලා. ඊටසිකවලු මම මීට ඉඳලා කවදාකවත් මේ වගේ දෙයක් කනකොට ඔබතුමත් එක්ක බෙදාගත්තේ නැතුව කලා නැහැ. මට අද කන්න බැරුව ගියා. ඒකයි මම මේ ආවේ. ඒ නිසා මගේ මිෂන් එක ඉවරයි. මං ආව පණිවිඩය ඉවරයි කියලා. රජුගල ඇත්තටම උඹේ ගත්ත ප්‍රයත්නය හරිම සාධාරණයි. ඒක ක්‍රමිකව සිද්ධ වුණා මම මේක අගය කරනවා. ඒ වුණාට අපි දෙන්න මේ යුද හමුදා දෙකක් මේ වනේ හෙට යුද්ධ කරන විරුද්ධ පාක්ෂිකයෝ නේද කියලා. කියන්නේ හෙට ගහන එක නම් ගහනවා කිව්වා. ඒක නම් දෙකක් නෑ. හැබැයි මේ වලි කුකුල් මාළු. ඔබතුමා කරන වැඩේ හැටියට බලනකොට සාසනයත් එක්ක මට මේක නොකර බෑ. ඒකවල ඇයි ඇයි මොකද මං කරන්නේ? ඊට පස්සේ ඔබතුමාට පොට වැරදිලා තියෙන්නේ. ඔබතුමා මේ මහායානට අවිලා තියෙනවා. ඒ නිසා රට වෙනුවෙන් ආගම වෙනුවෙන් මගේ ලේඛ කියනවා. හැබැයි ඔබ වහන්සේට ඔබත් එක්ක මේ රසමස උලක් බෙදාගෙන කණ එක ඒක කැවුත්තේ වැඩි. මොලේ දෙන්නේ ඔබ වහන්සේට අනුකම්පාවක් කියලා. අජුර උදේ වෙනකන් සාකච්ඡා කළා උදේ සේනාපතිරිකවල මං යුද්ධෙන් අයින් වෙනවා. උඹට දෙනවා මම මේ ඉස්සරහට පිළිවෙන් අධ්‍යාපනය කරනවා හරි ගසලා දෙන්න. ඒ නිසා යුද්ධේ නතර කරලා තියෙනවා. ඕකේ මහා අපේ මහා වංශය සඳහන් වෙන සිද්ධියක් බුරුමේ හැම හාමුදුර කෙනෙකුටම උගන්වනවා. ඇත්තම ලංකාවේ කවුරක්වත් ඔය දන්නෙත් නෑ අපි. මොකද අපිට මහා වංශෙච්චර බලබල ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැති නිසා. නමුත් මේකෙන් කියන්නේ ඒ තරම්ම විරුද්ධ පක්ෂික වුණත් ඒ වගේ ධර්ම රසයක් හම්බුණාට පස්සේ රසමසවුලක් හම්බුණාට පස්සේ මේ මනුස්සයට ඒක කවදාකවත් බෑ. ඒ තමන් ඒක ඇසුර කරපු අයට නොදී ඉන්න. හරියට බුදුහාමර බුදු වෙලා පයින් ගියා හැතැම්ම සුමාන ගානක් ඔය පස්සක මහණුන් දැකලා නැත්නම් ඊට ඉස්සලා කල්පනා කරා. ආලකාරාම උද්දකාරාම පුත්‍ර මේ කටේ විතරයි මේක රස බලන්න දන්නේ. ඒක දෙන්න නැති නිසා පයින් ගියේ. එතකොට පේන්නේ හරියට නම් ඒ පස් දෙනා බුදුහාමුදුරුවෝ ගාවට යන්න ඕනේ ධනෙන් කුරෙන් කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ගියේ ඒ කට්ටිය ගාවට. ඒකල්ලියලා අඤ්ඤාකොණ්ඩ ජහමුදුරුවෝ ධර්ම අවබෝධ කරාට පස්සේ උදම්මැණියේ බුදුහාමුදුරුවෝ. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. ඒ තරමටම බුදුරජාන් වහන්සේට ඒ සාන්දෘෂ්ටික ධර්මයේ ස්වකහාත ධර්මයේ ආවෝද වුණාට පස්සේ ඒක බෙදිලා යන්නේක ඒ නෛර්යානික සද්ධර්මයක හැටි. එනිසා අපි බණ කියන්නේ එව නැත්නම් මේ ධර්ම ප්‍රචාරය කරන්න අවශ්‍ය කරන්නේ අපිට ඕන කරත් මේක සාන්දෘෂ්ටික වශයෙන් රස විඳින එකයි. රස විඳලා පස්සේ ඒකේ නිකුත් වෙන කම්පන වේග අනිවාර්යයෙන්ම ආකර්ෂණීයයි. අනිවාර්යයෙන්ම රෝගසෝ කරන තුරුයි. අනිවාර්යයෙන්ම සාන්තිදායකයි. එහෙම නැත්නම් විමුක්ති රසය තියෙනවා. ඒක නිසා ඒ ඒහිපස්සික බව ඒව බලව කියන එක අන්ධහැර පාන්න ඕනේ මුරගාලා කියන්න ඕනේ ඒ දැන් භාවනා ලෝකේ නැත්නම් මේ සතිය කියන චෛතසිකයත් එක්ක බල්ලා ලෝකෙ දිහා බලනකොට අද සතිචෛතසිකය හරියට අවබෝධ කරපු සෑම කෙනෙක්ම ඒ අදෘශ්‍යමාන බලවේගයේ net එකට අහුවෙලා ඉවරයි. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ කියනකොට කියන්නේ අපි මෙතනින් විසිරලා යනවා අපි විසිලා කියලා নানা ආකාර ලෝකවල අපි හැසිරෙනවා. නමුත් අපි අප්‍රමාද වෙනවනම් ඒ රුධිරේ මේකට කියන ධර්ම රුධිරේ කියලා අනු අපි ඥාතිත්වයකටපත් වෙනවා. કોઈ තූත්තු කුඩේ ඉඳලා හරි ගමන එක චිත්තක්ෂණය සතිමත් වෙනකොට අපි අතර ভাইබ්‍රේෂන් එකක් ගන්න පටන් ගන්නවා. අපි ඔක්කොම දැනගන්නවා කවුරු හරි එකෙක් කොහේ හැටිලා භාවනා කරනවා. ඒක නිකම්ම අපි සමාදන් වෙනවා. නිකම්ම අපිට මේ ඔබ සතිමත්යන් කියලා පණිවිඩයක් එන්න පටන් ගන්නවා. ඒ ඒ කල්යාණ මිත්‍රව හම්බුනාට පස්සේ ඒ නෙට්වර්ක් එකට අහුණාට පස්සේ ඒක ඉතින් ආය වෙනම ආය පේ කර කර සූදානම් පිටිය සකස් කර කර ඉන්න ඕනේ. ඒ වෙනකන් තමයි මේකේ අමාරුව තියෙන්නේ. ඒ නිසා මේ විදිහට එහි පස්සික බව ආවට පස්සේ සරුවත් යන තමයි මේක ඉස්සලාම ඇති කරේ ඒ කම්පැනි තමයි පැතිරෙන්නේ. ඕපන් අයිකයි. අර මහා අසුරේන්ද්‍ර කිව්වා වගේ කෙලෙස් එකට ඉන්න බෑ ඒ సంతාන ඊට පස්සේ. අර රළ වේගකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා උපනයනය කරනවා යුරටම ගෙනත් දානවා. ඒ වගේම ಗುಣධර්ම සත්පුරුෂයෝ තත්ධර්මයේ ඉබේම ආකර්ෂණය වෙන්න පටන් ගන්න. ඒක ඒක න්‍යාය ධර්මයකට ඕපනයික වෙනවා. අකාලිකයි කියලා කියන්නේ ඕනම නිර්මාණයක් එහෙම නැත්නම් අපි අපි කියමු කාමසප්ප සඳහා කරන මේ නව නිර්මාණ නිරීක්ෂණ එහෙම නැත්නම් පරිේශන ලෝකයා තේරුම් අර ගැනීම ටිකක් කල් ගන්නවා. නිෂ්පාදනයක් වෙළඳපොළට දාලා සෑහෙන කාලයක් යනවා මාකට් එකක් හැදෙන්න. නමුත් ඒ නිසා ඒක ගුණදායකයි. පටන් ගන්නකොටම ගුණදායක නමුත් ඒත්තු ගන්න කාලයක් ගන්නවා. නමුත් තුවාලය ඇත්තේ විල සනීප වුණාට පස්සේ සනීප උනායි කියලා දැනගන්න සනීප වෙනවත් එක්කම නැති වෙනවා. පිපාසය ඇත්තේ විල වතුර පිවට පස්සේ පිපාසය නැති උනායි කියන එක ආයේ කල් ගන්නෑ. ඒ වගේම අපේ හිතේ චිත්ත පීඩාවක් තිබුණා නැති වෙනකොටම කල් ගන්න. ඒ නිසා දුකකින් ගැලවෙනකොට දුක හොඳට අවබෝධ කරපේනට ගැලවෙනවත් එක්කම ගැලවෙච්ච බව තේරෙනවා. සැප හොයන්න ගියාම නම් ටිකක් කල් ගන්නවා. නිසා මේ අකාලිකම පේන්න තියෙනවා මේකෙන් කරන්නේ මේ ධර්ම මාර්ගයෙන් අපේ තියෙන කෙලෙස් වගේක්. ඒක තුවාලයක්, ඒක පිළිකාවක් අයින් කළා දාන දානවත් එක්කම ප්‍රතිඵලෙන්න කල් ගන්න එතෙන්දිව තේරෙන්න පටන් ගන්නවා. මුල් කාලේදී අපි මේ දන්නේ නැහැ. අපි හිතනවා මේ භාවනා කළා 이르දි පහළ වෙනකන් ඉන්නවා. සුදු ආලෝකයක් එනකම් පහළ වෙනවා ඉන්නවා සහැල්ලුවක් එනකම් බලන ඉතින් මෙව්ව පමා වෙනවා මේක ඇත්තද බොරුද කියන්නේ නමුත් අපිට තියෙන මානසික ආතතිය දුරු වෙනකොට සතිය පිහිට බව දැනගන්නකොට සතිය නම් මුල් කරගෙන යන්නේ හොඳටම තේරෙනවා කටුකොලක් පහු කරලා දැන් කලයකට ආවයි ඒක කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ එයා තමයි ඉස්සෙල්ලම දැනගන්නේ හැබැයි ඒ මට්ටමට එනකොට ඔය මජ්ජේ කල්යාණ මට්ටම පන්නලා වගේ යනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. අපි කොටින්ම කියනවා කර්මස්ථානාචාර්යවරයගෙමුත් විමුක්ත වෙනවා. තනින්ම කිරි බිබී ඉන්න ඕන කමක් නැහැ. අවශ්‍යතාවයකට ගිහිල්ලා කතා කතා කරන්න පුළුවන්. නමුත් Tamante ඒ ටික හදාගෙන යන්න පුළුවන් ගතියට ඒ අකාලික ගුණේ එනකොට කල්නෝයා ප්‍රතිඵල දෙන ගතිය Tamante තේනවා මේ පරියන්කෙන් නැගින්නකොට මම වෙනකට වැඩි ඉස්සරහට ගියාද? එහෙම නැත්නම් තණ්හාමාන දිටි වැඩිලා තියෙනවා කියලා. ඒ නිසා මේ කෙලස් කපන පැත්තෙන්මයි ප්‍රශ්න දිහා බලන්න ඕනේ අභිඥා ලබන පැත්තෙන්වත් සෝවාන් වෙන පැත්තෙන්වත් ප්‍රථම ධානය ද්විතිය ධානය අහුනොත් අල්ලුවොත් කෑවා කතා කරන්න දෙයක් නැහැ කරන්න තියෙන්නේ මේ තිබුණ තණ්හාව දුරු වුණාද මාන්නේ දුරු වුණාද දෘෂ්ටිය දුරු වුණාද සතිය පිහිටියාද කියන පැත්තේ අකාලිකම හරි ලේසි ඒ වගේම පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි මේක ඥානවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් විදිය යුත්තක් මිස බුදලෙන් ගන්න බෑ ප්‍රාර්ථනාවෙන් ගන්න බෑ. වෙන පින් කරලා ගන්න බෑ. විපස්සනා කුසලය වෙන කුසම මොනම කුසලයකින්වත් වෙන කොන්ටොන් එකට විපස්සනා කුසලයේ අවුන්සයක් කිල්ලුවාට එහෙම තරාදියක් හදලා නැහැ. මේක සඳහා මේකම කරන්න ඕනේ. නිසා ලෝකේ 2600 කාලය ඇතුළතම ඒ ප්‍රත්‍යක්ෂය අවබෝධ ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගත්ත විඤ්ඤු පුරුෂයන් විසින් මේක සෙනග නැති වුණාට ජනප්‍රිය නැති වුණාට කවදාකවත් පාව දුන්නේ නැහැ. ටිකින් ටිකට ටිකින් ටිකට අරන් ගියා. ඒ කියන්නේ මේ මේ ලේබල් කරපු හංවඩු ගහපු වෙනම විඤ්ඤු කට්ටිය ඉන්නවා කියන එක නෙවෙයි. මේ ධර්මයේ තියෙන විමුක්ති සාරයයි කියලා එක දන්නවනම් මේ සඳහා ඇති ක්‍රමයේ සතිය තමයි කියලා දන්නවනම් ඕක තමයි මෙතන විඤ්ඤු කියන්නේ. එහෙනම් මේ ඩබල් ડોක්ටර් සම්බ වෙන එක හරි නැත්නම් PhD තියෙන එක හරි එහෙම නැත්නම් අර ඩිග්‍රී මේ ඩිග්‍රී නෙමෙයි. ඒව ඇත්තටම අනිත් පැත්තට යනවා. විමුක්තිය නෙවෙයිනේ හොයන්නේ. ඒව තියෙන්න තියෙන්න හොයන්නේ. ඒව හරහා මේ ආර්ථික දේශපාලන සමාජික විමුක්තිනේ. බුදුරජාණන්සේ කියන විමුක්තිය ඌව නෙවෙයි. බුදුරජාණන්සේ කියන විමුක්තිය තියෙන්නේ මේ මම දැන් මෙතන කියන එකේ දැනටමත් තියෙන එක සාක්ෂාත් කිරීම. ඉතින් ඒක නිසා ධර්ම විනය යෙදෙන කෙනා එහෙම නැත්නම් මේ ਸਰවඥ සාසනයෙහි යෙදී ගත කරන භික්ෂුව එහෙම නැත්නම් යෝගාවචරයා මේ කොහෙන් බැලුවත් ආදි කල්යාණේ බැලුවත් මධ්‍යේ කල්යාණේ බැලුවත් පරියෝසాన කල්යාණේ බැලුවත් ඒකේ තියෙන විමුක්ති රසයේ තේරුම් අරගත්තත් මේ ධර්මයේ ඉඳලා තියෙන විමුක්ති සාරයට කියලා ඒ පුද්ගලයාට මේ වෙනකොට Taman යොදපු ප්‍රයත්නෙන් ලැබිලා තියෙන ප්‍රතිඵල ටික උනත් බුදුමාකාර සතුටකට හේතු වෙනවා මොකද ඒ කාට හොරකම් කරන්නත් බෑ ඒක කවුරුත් දීපු දෙයක්වත් නෙවෙයි කාගවත් අධිකාරී ශක්තියක් නැහැ අනේ එහෙම දෙයකට මම මේ වෙනකොට මෙච්චර යෙදිලා තියෙනවා මෙච්චර ආයෝජනය කරලා තියෙනවා කියලා ඒ ටික දැනට Taman ළඟ තියෙන ටික පිළිබඳව ඒ සතුට ඒක කිසි දෙයක් එක්ක හිටු කරන්න බැරි දෙයක් වඩපත් වෙනවා. ඉතින් මේ මේ කියන මේ විමුක්ති සාරය නැත්නම් ඒ විමුක්ති රසය නැත්නම් මේ ආදිමජ්ජේ පරිෝසాన ගතිය නිවනේ තියෙන මේ ගතිය මේ සති චෛතසිකයේ දිහා හොයාන යනකොට ඒකේ ගැබ් වෙලා තියෙන බව. ඒව නැත්තම් මේ උපේක්ෂාවක තියෙන ලක්ෂණ ගොඩාක් මේ සතිචෛසිකේ ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා මේ මුලදී ඒක දන්නේ නැතුනට කරගෙන කරගෙන යනකොට සතිය වේපුල්ල බවට විපුල බවට පත් වෙනට උපේක්ෂාවේ වගේ මේ විමුක්ති රසයේ තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා මේ තලතුණා තැම්පත් බවකටපත් වෙනවා මිසක්ක ඒ පය දාච්ච බල්ලෝ වගේ එහෙම නැත්නම් මේ වලිගිනිජාගත්ත හනුම වගේ දුවන්න දඟලන්නේ. දුවන්න දඟලන්නේ නැතුව මෙතෙට එන්න බෑ. නමුත් එන්න එන්න වෙන්නේ ඒකෙන් නිදහස් වෙන එක. ඒ නිසා බුදුජානනාංශයේ සඳහන් කළා තියෙනවා සත්‍ය පිළිබඳ හොඳ අවබෝධයක් වැඩෙන්න වැඩෙන්න ගෝයන් කපන්න ඉස්සල්ලා වෙල්ෙලියේ ඒකට වෙල්ෙලිය කියන්නේ කෙත කියලා කියන්නේ ඒ කෙතේ තනකවන ගොපල්ලට සෑහෙන පරිස්සමක් වෙන්න වෙනම හරක් භෝගේ කන්න නැතුව වනාතේ කන බවට රකින්න වෙනවා. ගොයන් කැපුවට පස්සේ හරක් ඉපනැල්ලේ කනකොට කොපල්ලට එච්චර වගකීමක් නැහැ. යාට පුළුවන් හරක් කැමති නැත්නම් වනාතේ කාපල්ල නැත්නම් ඉපනැල්ලේ කාපයි කියලා ඒ මනසට විවේක වෙන්න පුළුවන්. අනිත් වගේ තමයි සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ගොයන් කපපු කෙතක හරක් බලන ගොපල්ලෙක් වගේ ඔය ෆ්‍රූට් එකක් ගහන මිනිහට ඉන්න පුළුවන් පැලේ. අරකුන්ගේ හානි වෙන්නේ නැහැ. නමුත් ආධුනික යෝගාවචරය ගොයන් කපපු නැති කෙතක හරක් බලන ගොපල්ලෙක් වගේ ලොකු අරසාවක් කරන නිසා සතිය වුණත් එnde ende ende ende වැඩෙනකොට බොහොම දුරස්ත බැල්මක් තියෙනවා. මුල් කාරණා සෑහෙන ශක්තියක් අවශ්‍යයි. සෑහෙන ක්‍රමවේදයක් අවශ්‍යයි. සෑහෙන පටිතද කර ගැනීමක් අවශ්‍යයි. දත් මිටි කාගෙන කිහිල්ලෙන් දාඩිය දාගෙන අද දෙඤ්ඤම් කියලා තමයි කරන්නේ. ඒචාර මොඩ වඩුව ආවුද ආවුදත් එක පොර බදන වෙලා තමයි. මේ ශිල්ප ඉගෙන ගත්තට පස්සේ එයාට පේන්නේ කන්ද අකුර නැගලා ගමද්දියා බලා ඉන්නා වගේ එහෙම නැත්නම් නිරීක්ෂණ කවුලුවක් උඩ කන්දක් උඩට වෙලා ඈතින් එන මේ හතුරු සේනාව අධ්‍යා බලා ඉන්නා වගේ කපපු කොයමක හරක් බලන ගොපල්ලෙක් වගේ රූප ඇවිල්ලා ගියාට ප්‍රශ්නයක් නැහැ. හිතවිලි ඇවිල්ලා ගියාට ඒක ප්‍රශ්නයක් නැහැ. වේදනාවට ප්‍රශ්නයක් නැහැ. හිතවිලියට ප්‍රශ්නයක් නැහැ. එයා දන්න බොහොම දුරස්තව මේ ඔත්තු බලාගෙන ඉන්නේ කියලා. ඉස්සෙල්ලා නම් ඒව එනකොට කරප්පා. අම්බෝ ඒක රෑ මද්දහනේ දුවනවා කමටහන් සුද්ධ කරන්නේ. පහුවෙනකොට දන්නවා මේව එන්නේ යණ්ඩයි. මට තියෙන්නේ මුළුමැදක බලන එකයි කියලා තමන් තුලින්ම මේ ක්‍රමසාවේද හොයන එකත් මේ විමුක්ති සාරය නැත්නම් විමුක්ති ගතිය විමුක්ති කියලා කියන්නේ වෙන් වෙනවයි කියන එකයි. නිදහස් වෙනවයි කියන එකයි. ඒ නිසා මේ සතියෙන් එන නිදහස අර නිවන නියෝජනය කරන ගතියක් තියෙනවා. ඒක නිසා යෝගාවචරය මුල ඉඳලාම මේ එවැනි ගුණ සම්පන්න වූ සතිය හරි අවබෝධයක් ඇති කරගත්තා නම් ඒක ඔය පහර දසුරින්දා කියපු විදිහට හැම තැනම තියෙන ලෝණ රසය වගේ කොත්තනද සතිමත් වෙන්න බැරි කියන දවසේ අපි ප්‍රශ්න අහන්න ගිය දවසේ යෝගාවචරකම අපිට ඒකට තද බල වෙන්නේ. එතකොට එච්චරම බරක් වෙන්නේ නැහැ. ආතතියක් වෙන්නේ මානසික අසහනයක් වෙන්නේ වෙනද බාධා වෙච්ච දේ තුලත් සතිය පිහිටීමේ පටන් අරගත්තට පස්සේ ඒ සෑම බාධාවක්ම සාධකයක් වඩපත් වෙනවා. සතිය කැඩුනත් කැඩිච්ච බව දන්න සතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක මම අර කියපු විදිහට මේ එක දිගට මෙහෙම භාවනා කරන යනකොට මේ අවස්ථාවට එන්න පුළුවන් හැකියාව තියෙන වැඩි. නැත්නම් අර ගෙවල් දොර ඉන්නකොට ගොඩක් කල් යනවා. නමුත් මේ දෙකම තිබුණත් මේ කියන්නේ රිට්‍රීට් එකේ හිටියත්, ගෙදරක හිටියත් මේ දෘෂ්ටිය, මේ යහ දැක්ම, මේ පුලුල් පතය, මේ පුලුල් දැක්ම කාගේ පිටින් පහළ වෙන එකක්ද කියන්න බෑ. ඒක සම්පූර්ණ අහඹයක්. හරියටම නිවන වගේ. ඉතින් ඒක බණ කිව්ව පළියට බණ ඇහුව පළියට අහුවෙනවාමයි කියන්න බෑ. උතන්ද වෙනවද දන්නේ නැති නිසායි තමාට බුදුහාමුදුරුත් එක්ක බණ අහගෙන ඉන්නකොට කෙනෙක් ඉඳපු ගමම ඒ හරි පාට වැටිච්ච ගමන් අර තියුණු එහෙම නන්නත්තර වෙලා තියුණු ගුණ ශක්තිය ඔක්කොම පෙළ ගැහිච්ච ගමන් අර වගේ පරිෝසాన කල්යاني සිද්ධ වෙනවා. ඉතින් අපි කොයි වෙලාවෙ කෝක එක වෙයි දන්නේ නැති ගමත් ලස්සනම సౌందර්යකමක් තමයි මේ ශාසනයේ තියෙන. ඒ නිසා අපේ ආකල්පේ විය යුත්තේ හැම වෙලාවෙම කරන්න තියෙන දේ. Tamange යුතුයකම 100%ක් කරන්න කවදා මේක වෙනවද කියලා අපේක්ෂාවක් තියාගන්න බෑ. අපේක්ෂාව තුච්චයි. උපරිමයෙන් කරන එක කරන්න පුළුවන් උපරිමයෙන් කරන එක ඒක දේව කාර්යයක් බුද්ධ කෘත්‍යයක් වතක් වගේ කරන්න ගියාම අපි ඒ පුඤ්ඤං මේ කතන්ති නන්දති කියලා තියෙන කතාව බුදුහාමගෙන් මම පින් කළයි කියන සතුට තියෙනවා. ආනිසංස කතාවක්. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ওই අනිකුත් වර්ග ගැන මේ සතියේ තියෙන ප්‍රධානම දේ තමයි සතිමත් වීමම නිවනක්. ඒ නිසා ඒ සතිමත් වීම පිළිබඳව තමන් ආඩම්බර වෙනවා කියන එක නෙවෙයි තමගේ පිරිච්චකම කරගන්නවා නම් අපිට ප්‍රශ්නයක් කරන්න පුළුවන් කාටද පුළුවන් මට සත්‍යමත් වෙන්න දෙන්න බෑ කියලා බලපෑ කොතනද පුළුවන් මේ වැඩේ කරනකොට මට සත්‍යමත් වෙන්න බෑ කියලා කොයි වැඩේද කරන්න බැරි ආදි වශයෙන් අපි අර හැකි සංඥාවට දාලා ගත්තොත් ඒ අවශ්‍ය කරන්නේ යෝධ බල යෝධ වීර්ය ලැබෙන්න පටන් අර ගන්නවා අද ධර්ම දේශනාවත් එවැනි ශක්තියක් පිණිස මේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි අදත් පැයක පැයකමාරට කිට්ටු කාලයක් කාලය අරගෙන තිනවා. ඉතින් මම පුරුදු පරිදි ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මේ සම්බන්ධව කිව යුතු කළ යුතු නැත්නම් පිරිසුදු කරගත යුතු දේවල් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් පරියෝසాన කල්යාණ කියන தত্ত্বය ගැන කතා කරනකොට ඒක රහත් වීම ආසන්නයේද එහෙම නැතුව ඒක මෙහා මාර්ගඵල ආසන්නයේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඊට ඕසාන කියන වදේ ඒක යඩගන්නේ ඕසාන කියන්නේ අවසාන කියන එකයි පරියෝසාන කියන්නේ හාත්පසින්ම ඉවර වෙනවයි කියන එක. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මරණ චිත්තක්ෂණයේ අවසාන හිතයි ඊගාවේ ජීවිතේ පහළ වෙනක චුතිසිතයි පිළිබඳව මහා ලොකුවට ඉතින් මේක හිතා ගන්න බැද්දගෙන කතා කරනවා. නමුත් හැම මොහොතෙම මෙරි මෙරි උපදිනවා නම් අර ලොකු මේ වැඩපිළිවෙලේ සූක්ෂම தත්ත්වනේ හැම චිත්තක්ෂණෙම තියෙන. ඒකෙත් තියෙනනේ අවසානයක්. ඒක දිහා බලනකොට අරක මෙහෙම වෙන්න ඇති කියලා අපිට හිතාගත්තා. ඒ වගේ තමයි සතිය පිහිටලා ඉඳලා සතිය පිහිටන වෙලාවේ නැත්නම් විපස්සනා ඥානයක් පහළ වෙන වෙලාවදී නැත්නම් සෝවන් මාර්ග ඥානය පහළ වෙන වෙලාවදී සකදාකම යනාගාමි මේ හැම එකක්ම අවසානයේ ලබන රහත් ඵලයේ සංඥා පෙන්නනවා නිමිති පෙන්නනවා මේ හැම එකකින්ම Tamanට තියෙන වෙන්දට වැඩිය මේක එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙනවා ප්‍රබල වෙනවා නම් මෙහෙමනම් අරක මෙහෙම වෙන්න ඇති කියන. ඉතින් වගේ හැම පුංචි සිද්ධියක්ම ඒ සිද්ධියේ මුලැමැදාක බලනවා කියලා කියන්නේ සම්පූර්ණ සිද්ධියේ මුලැමැදාක බලනවා කියන එකෙම මයික්‍රෝ අවස්ථාවක් තමයි. ඒ නිසා ඒක සතුට වෙන මිනිහා අර පුංචි දෙයින් සතුට වෙන්න පුළුවන් පුංචි කාලේ අපිට සතයක් හම්බෙච්චාම ලැබෙන සතුට වගේනේ. දැන් ලොකු වුණාට පස්සේ අපිට කෝටියක් ලක්ෂයක් හම්බුණත් අපිට සතුටක් නැහැ. ඉතින් මේ කවදාවත් ඉවර කරන්න බෑ. අපි ඇති කරන්න ඕන පුංචි සංවේදීකම මේ ලද දෙයින් සතුට වෙන ගතිය එහෙම නැත්නම් සන්තුට්ඨෝ හෝති iterator චීවරේන කියන විදිහට ලදයන් සිවුරකින් සතුට වෙන ගතිය තියෙනවනම් රහත් මාර්ගයේ තියෙන මේ විමුක්ති රසය අර පුංචි පුංචි දේන් ලබනවා. අරමුණේ නිවන අරමුණේ නිවීම අරමුණේ නිවන කියලා හඳුන්වන්නේ. ඒ ඒ වෙලාවේ එන එන හැම අරමුණකම ජීවෙන එකට නිරෝධය කියලා කියන්නේ මොකද නිරෝධ සත්‍ය කියන්නේ. මේ රහත් වෙලා හම්බෙන්නේ නිරෝධ සත්‍ය නෙවෙයි මේවා එකතුව තමයි අන්තිම නිරෝධ සත්‍ය වෙන්නේ කියනවා මේ බූරුවෙක්ගේ බූරුවෙක් නෙමෙයි කොටලුවෙක් නෑ ඔටුවෙක්ගේ පිටේ පිදුරු පටවන පටවන ගිහිල්ලි වෙලා හොන්දටම පිදුරු වැඩිලා අන්තිම පිදුරු ගහන දවසේ කොන්ද කැඩෙන වෙලාවක් එනවයි කියන්නේ. එතකොට අර අන්තිම පිදුරු ගහින් කොන්ද කැඩනවා කියලානේ මේ පිදුරු ගහන්නේ අපි වඳින්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා පිදුරු කන්දක් හැදිලා තියෙනවනේ. මේ පිදුරු කන්ද උඩට අන්තිම පිදුරු ගහවට තැන තමයි කොන්ද කැඩෙන්නේ. ඒකට කියනවා බූරු කොටළු වගේ මොනවාද ඔටු වගේ කොන්ද කඩන අන්තිම පිදුරු ගහ කියලා. අර හැම පිදුරු ගහකෙම මේ කටයුත්ත වෙලා තියෙනවා. ඥානන්ද සෝන්සේ කියනවා රම්බඩ පාස් එකේ යනකොට වංගුසහිත පාරේනේ. ඉතින් මේ වගේ වෙලාවට ගියාම සම්පූර්ණ මීදුමක් තියෙනවා. නිසා මේ වාහනයක් මේ ඉස්සරහට එනකන් හරි අමාරුයි ප්‍රෙඩික් කරන්න නිසා කඳුරට අවදින මිනිස්සු යන මිනිස්සු ඉක්මෙන් යන්නේ නැහැ වාහනේ. හිමීට යන්නේ. හැබැයි උඩ යන වාහන මෙහෙම වංගුව ගන්නකොට මීදුමේ එළිය වැටෙනවා. ඊගා වංගුව ගන්නකොට එතකොට දන්න උඩ ඉඳලා වාහනයක් එනවයි කියලා. ඉතින් යන්නේ දැන් වාහනයක් එනවයි කියන එක එන්න කීප වතාවට ඉස්සලා වංගුව කපනකොට මීදුමේ පේනවා. ඒ වගේ තමයි සතිය නැති වෙන සතුවේ එන සතිය පිහිටනකොටත් ඒ රහත් ඵලයේ තියෙන එලිපාර පොඩ්ඩක් පේන්න පටන් ගන්නවා. ඒ ධ්‍යානයක් ධ්‍යාන නෙවෙයි මාර්ග ඥාන මේ විපස්සනා ඥාන ලබන හැම වෙලාවෙම පොඩ්ඩක් ඇවිල්ලා අර එළිය යන්න පටන් ගන්නවා. එතකොට දැනගන්නවා දැන් එන්නේ එන්නේ එන්නේ මේක වැඩි වෙනකොට ඒ අවසාන ඵලයේ ලකුණු මේ මුලේ ඉඳලම තිබිලා තියෙනවා. හැබැයි මේ ලකුණු වලට නෙමෙයි අපි බලන්නේ ආධුනිකයා බලන්නේ වැරදින දේවල්නේ. එයාට තේරෙන්නේ නැහැ මේ ඇවිල්ලා ගිය සුබ ලකුණු සුබ ලකුණු වශයෙන් අඳුරන්නේ මොකද අපේ හිත නාස්තික හිතක්. අපේ හිත කෙලෙස් හිතක්. අපේ හිත බය හිතක්. සෑහෙන දුරට මේ ලකුණ දකිනකොටම තේරෙන්නේ අම්මෝ මේක මේ ඉස්සර ඉඳලම තිබුණ එකක් දැන් තමයි දන්නේ කියලා විශ්වාසවන්තභාවයට එනකොට යා හැකි සංඥාවට දාගන්න. ඊට පස්සේ ඉතින් අර ඒකේ කඩලු කඩන කඩන කඩන ඉදිරියට යනකොට එන්නේ එන්න රාජස්ථාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙනවා. ඉතින් මේක මේ සමහරුන්න මේ හැකි සංඥාව ඇත්තෙම නෑ. යාට රහත් උනත් නැති. මේ පුංචි දෙයක් ලැබුණාට කවදාකවත් සතුට වෙන්නේ නෑ. ඉතින් ඒ හැම කෙනෙකුට විපස්සනාව කියන එක මේ නිකන් කලෙ මොනින් නමල වතුරක් කරනවා. ලද දෙයින් සතුට වෙන ගතිය නිකන් අල්පේච්ඡ භාවය කියන මේක සාමාන්‍ය සමාජ ලක්ෂණයක්. ඒක විපස්සනාවේ නිවනේ ප්‍රධානම ලක්ෂණය. ඒක නැතුව මේ අරක ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ ලැබිච්ච දේවල් ගැන තටමනවයි කියලා කියන්නේ පැහැදිලිව නුසුදුසුකමක් ඇති කර ගන්නව නිවන් දකින්න. ඒ නිසා දැනටමත් නිවන් දැක්කා වගේ ඉන්න මනුස්සයා නිවන් දකින්න. උඹට රජෙක් වගේ වෙන්න ඕන නම් රජෙක් වගේ හැසිරියන් කියලා කියනවා. රජෙක් වෙන්න ඕන නම් රජෙක් වගේ හැසිරියන්. වහලෙක් වගේ දාසෙක් වගේ හැසිරලා කවදා රජ වෙන්න. මේ නිසා නිවන් දකින්න රහත් වෙන්න ඕන නම් රහතන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන ඒ ඔක්කොම පුරුදු කරන්න කියලා. පුරුදු කරන කවදා හරි rahat. අයියෝ මට නම් rahat වෙන්න බෑ මේ කාලේ තීහිතක ප්‍රතිසන්දි තියෙන්න ඕනේ මේ කාර්යයේ මේ මේ මොනවද පාරමිතා පිරලා තියෙන්න ඕනේ මේක අනම්මනම් කියන කට්ටිය දකින්නවනම් නද්දකින් නොපතන්න දෝමකින් කියලා පැත්තකට දාන එකයි කියන්නේ. මම එහෙනම් මොනම තාලකින්වත් ඇසුරට ගන්නෑ. නෑ ඕනෙම නෑ එහෙම කෙනෙක්. මේක කරලා හොම්බෙන් ගියක් කවන්නේ. අනේ අර ඒ ඒ කියන හැකි සංඥාව එහෙම තියෙන මිනිස්සු විතරයි එකට එකතු වෙන්නේ. අර නෑ බෑ කියන කෙනෙකුට මේක ඉන්නත් බෑ. ඊට පස්සම අනිනවා දෙක කාය මොකද වැටෙන්නම අනිනවා නොකියම දකින්නවත් ඕනේ. තරහකට නෙමෙයි. මේ ගුණය රැකෙන්නේ නෑ. එහෙම ඒ ඇයිදල් කුඩුවට වතුර පුරලා මේක කරන්න බෑ. මේක කළ හැකි. මේ ලැබිලා තියෙන එක මදයි. අඩු ගන්න මේ දුස්සීල ලෝකේ අපිට සිල් ලකින්න හිතිලා තියෙනවා. මේක පොඩි සෙල්ලමක්ද මේ භාවනා කරලා ධ්‍යාන මාර්ග බල නැතුණත් ඒ ඒ පැයේ කායික දුස්චත්ත වචී දුස්චත්ත නැතු ඉන්නවා කිව්වොත් පැයක් එක පොඩි සෙල්ලමක් නේ. අරක මේක ඕනේ නැහැ. අන්නේ විදිහට මේ පුංචි දේ දැන් ඒ ඒ පුංචි දේ සුයන් සිද්ධ දෙයක්. කවුරුත් දීලා අපිට ආඩම්බර කරන්න දෙයක් නෑ. Taman ඔපේ මේ පුංචි දේ. අඩුවන එක චිත්තක්ෂණයක හුස්ම අල්ලන්න පුළුවන් වුණා. ඒ අඩුවන එක හුස්ම රැලි 10ක් එක දිගට ඉන්න පුළුවන් වුණා. ඒකට වඳින්න ඕනේ නිවනට ඒ පුද්ගලයාගේ එතකොට මල් මාලයට මල් එකතු වෙනවා වගේ එකතු වෙනවා. ඉතින් අර ඊයේ එකට අද එන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන මනුස්සයට ඉතින් විමුක්ති රසය දන්නේ නැහැ. විමුක්ති සාරයකට මේක යන බව දන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා හැම වෙලාවෙම මේ ලුණු වතුර බොන්නෙක් වාගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරන හරි වෙහෙසේ ඉන්නේ. හැබැයි මේක සාමාන්‍ය ගතිය තමයි ආධුනිකයාගේ. මේරෙනකොට යා නිකම්ම නිවන් ලැබලා නෙවෙයි නම් තල තුන ගතියකට එනවා. අවිල්ලි වලලා නැති බැටි ගැත්ත අයින් කරලා දාලා ඇති යකි සංඥාව දිගේ යන්න පටන් ගන්නවා. ඒක අත්‍යවශ්‍ය භාවනාවක්. භාවනා ජීවිතයකට භාවනා මධ්‍යස්ථානයක සාසනයට අත්‍යවශ්‍යම ඇති යකි සංඥාව ගන්න එක. ඒ නිසා බුදුචානන්සේ කියනවා සුභ පරමාහම්බික වේ මෙත්තා චේතු විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස්ස බික්කුණේ උත් බික්කුණෝ උත්තරින් අපපටි විජ්ජත්තස්ස. හැම වෙලාවෙම සුභේ විතරක් දකින්න කියලා. සුභේම දකින්න කියලා කියනවා. ඒක ඇත්තටම විපස්සනාට මෛත්‍රී භාවනාව. එන්නේ නැත්තම් කොහෙද මේකේ අභිරමණයක්? නැත්තම් කොහෙ දකින්නද මේකේ මේ දෙයක් මොකද කොයි වෙලාවෙත් එක එක නවුරුට්ටි වෙනවා රණ්ඩු වෙනවා අනම්මනම් තමයි. මොකද ඔය අපුඩියක් ගාලා පික්චර් එක වලියක් නැත්තම් පික්චර් එක දවුත්තුයි. පික්චර් එක බලනකොට ෆයිට් එකක් තියෙන්නේ බෑ. මල ගෙදරක් තියෙනවනේ මේ මේ මේ මගුල් ගෙදරක් තියෙනවා ෆයිට් එකක් තියෙනවා කොල්ලෙක් ඉන්නවනේ දුස්තෙක් ඉන්නවනේ නැත්තම් ඔය එක මනසෙක් මෙහෙම කරන් ඉන්න එකක් පැය තුනක් විතර පෙන්නගෙන හිටියොත් එහෙම කවුරු හරි ඔක බලය අයිය හරි සවුත් කියන බුදුහාමුදුරයිලා පෙන්නොත් බලන්න ඊට වැඩිය හොඳයි අරක ගහගත්තා මේක ගහගත්තා සංස්කෘත පාළි වචන දෙක තුනක් කියාගත්තාම ආයේ පළවෙනි සම්මානය ලැබෙනවා. ඒ වගේ මේ ජීවිතය අභිරමණය කරන්න මන්දන ඒක මේ මේ ඒක කලාවද්ද විද්‍යාවද්ද මට තේරෙන්නේ නැහැ. මම නම් සතුටු වෙනවා මම එහෙම මිනිහෙක් කියලා. එච්චරයි මට තියෙන්නේ. අනික් කට්ටිය දිහා බලනකොට මට සෝරි කියලා හිතෙනවා. මොන જાතිය දුන්නත් මොකක් හරි කුණක් අල්ලගෙන කතා කරනවා. හැබැයි මට ඒකෙන් ලොකු මේ රිෆ්ලෙක්ෂන් එකක් එනවා. මේ මනස මේක දැකලා පෙන්වන්න හැදුවත් මට මේක පේන්නේ නැහැ තේරෙන්නේ නැහැ. මට පේරෙන්නේ ඒකෙන් ගන්න පුළුවන් නේ ඊගාවට යන්න දෙන උපක්‍රමය මට දකින්නවා. එච්චරයි. ඒක නිසා මේ මේ මේ මේක සහජයෙන් එන දෙයක්ද එහෙම නැත්නම් විපස්සනාවේ සතියෙන් එන එකක්ද ඒ කියන්න බෑ. එනමුත් ඒක ආවට පස්සේ නම් ඒක නිකන් අර පොල් ගෙඩියක් වතුර දාපුවම කොහොමද ලැබු පැත්ත උඩට එන්න වගේ මොන જાති වුණත් ඌ දන්නවා අර පිට්ටයින් දැන් ආවේ. ඔච්චර පයින් ගියවත් ඒ බොනික කිලින් එනවා. ඒ නිලම තියෙන එකක් ඒ මේ සිටිසන් ජෝන් කියලා. මෙහෙම හරි ගැසලා තිබුණ රූප රූපයක් ඒක හදලා දෙන බොහොම සහැල්ලු ලීයකින් යටපැත්තේ සිමෙන්ති පොල් කට්ටක් වගේ එකක් තියෙන ඉතින් ඒක කොහොම තිබ්බත් මේ මනුස්සයා නැගිටිනවා. හැබැයි තියෙනවා බර සන්ග්ලාස් දෙකක් කළුම කළු බටයි ඒක දැම්මොත් වැටුනොත් ගිරින්න බෑ. සංදස් දෙක නැතුව තියෙනකොට නැගිටිනවා. කියන්නේ මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න හදන්නේ. මිත්‍යා දෘෂ්ටිය නැති මනුස්සයා කොච්චර පව් කරුවත් කොහොම කෙරුවක්වත් උතුරට ගියා දකුණට ගියත් වැණ විලා මැල්ල නැගිටිනවා. හැබැයි අර බර කන්නාඩි දෙකක් දාලා තිනවා. ඒක පිත්තලෙන් මේ ඇලුමිනියම් වලින් ඊයම් වලින් හදලා තියෙන්නේ. ඒක දැම්මට පස්සේ උඩ පයින් ගාපම ඌ එහෙම පාත්තල වැටෙනවා. ඉතින් ඒ වගේ කොච්චර භාවනා කරත් එහෙම නැත්නම් කොච්චර පින් තිබුණත් මේ එකලස මේ මේ කියන දෘෂ්ටි කෝණ මේ කියන දික්ඨින් චන්දපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන එක මේ දික්ඨියක් දස්සනයක් කියන දෙක බුදුන්ගේ කෘත්‍යයක්ද යෝගාවචරගේ කෘත්‍යයක්ද පිනෙන් එන එකක්ද සහජාසයෙන් එන එකක්ද කියන්න ගන්න. අපි අපි හිතාගෙන ඉන්න ඕන කොයි වෙලාව හරි මේක පුපුරයි. කොයි වෙලාව හරි මේක එයි. එතකම්ම බෙර ගහ ගහ ඉන්න එකයි තියෙන දැන් නැගිටි දැන් නැගිටි කියලා. පරිමුඛං සතින් කියන වචනේ සතිය පෙරමුණේ තියාගෙන කියන එක. සතිය පෙරමුණේ තියාගෙන කියන එක මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ පංච බල පංච ඉන්ද්‍රියන් වල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනකොට මේ ඇඟිලි පහට සම කරලා පෙන්වන්නේ මේක මේ මාපටැඟිල්ල සද්ධාව නම් සුළඟිල්ල ප්‍රඥා වෙනවා වීරිය වෙනවා නම් මේ දබරගිල්ල මේක සමාධිය වෙනවා මේ ඔක්කොම එකතන කරකැවෙන චපල ගතිය තියෙනවා. සතිය කෙලින්ම අනන්තය දක්වා ගිහිල්ලා තියෙන්නේ ලොකුම දේ, උසම දේ මැද ඉන්නේ. අපි මේක අදාහගත්තොත් එයාට තේරෙනවා මේ වගේ අසම විසමතර ගති. මෙව්ව ඇදහුවොත් ඒව එකතන කරකැවෙනවා. ඒවට තියෙන ඡාප, චපල ගති තියෙන සතිය නෑ. සතිය කෙලින්ම තියෙන නිසා අපි මෙතෙක් කල සංසාරේ අපි මේ පිංකම් කරලා තියෙන සද්ධාව පෙරටු කරගෙන එහෙම නැත්නම් ප්‍රඥාව පෙරටු කරගෙන දැන් අපි කියනවා ඒවා පෙරටු කරන්න ඒවා තියෙන තැන තිබිච්චාවයි දැන් සතියට දෙනවා සභාපතිකම මේ පස් දෙනා මේ හතර පස් දෙනා යොදාගෙන ඔයා මේ වැඩේ කරගෙන යන්න කියලා. ඉතින් සතියට ඉස්සරහට දීපු ගමන් එයා විමුක්ති රසයක් තේරෙනවා ඊට පස්සේ ගැටුම් අදු ලෝකයක් එනවා. මොන දියාවත් ඒකෙන් ගන්න තියෙන සාර මණ්ඩේ අරගන්නවා බැරි දේ විසිකොල්ල දැම්ම ගියා. පාලනය කරන්නේ මුලදී පාලනය කරන දවසේ තමයි සති ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක රසතා කියලා ඉන්ද්‍රියානම් ඒක රසතා කියලා මේ මෙහෙම තිබිච්ච එක මෙහෙම වෙන වෙලාවක් එනවා. ඒ කියන්නේ මේ එකම දිහාවට පස් දිනාම වැඩ කරන දිහා වෙලාවක් එනවා. ඒකයි මේකයි කියලා කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. මේ විසිරිච්ච චෛතසික ටිකත් එකම දෙයකට යොමුච්ච චෛතසික ටිකයි කිව්වම හරියට හොඳට සංවිධානය කරපු බල හමුදාවකුත් එහෙම නැත්නම් අනදෙන් නිලධාරියා කියන්නේ අහන්න නැති බල හමුදාවක් ගත්තොත් ඒ නිලධාරියා කියන්නේ අහන්න නැති බල හමුදාව රටට ණයක් රටට කැඹිරිල්ල කියන දේ අහන ගතිය එනවනම් 1 1 2 නෙවෙයි බුද්ධම ගුණයකට එන්න පටන් ගන්නවා. ඉතින් අපේ දැනට තියෙන මේ මේ කිසි චෛතසික වල අඩුපාඩුවක් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන මේ චෛතසික එකිනෙක ගැටෙමින් තියෙන්නේ. අපිට තියෙන මේ ඔක්කොම එක දිහාවට දිශාගත වෙන්න ඕනේ. දිශාගත වෙච්චාම මේ බුදු කෙනෙක් වෙන්න ඕන ශක්තිය ඒකේ තියෙනවා. දැන් තියෙන්නේ මේක නිකන් මේ ආවේදර සංගරාජ හමුවගේ බලු දානවා. ඔක්කොම කකොට වැටිලා. එක බල්ලෙක්ව බත් කන්නේ උන් කකොට වැටිලා. ඉතින් රජුරෝ එවලු මොකද මේ සද්ද කියලා නෑ මේ මහරජා නම සංගරාජ හමුවගේ බලු දාන කියලා කියනවා. අහලා තියෙනවද? <laughs> ඔය මේ අසත සන්න සරණංකර මේ සංගරාජ හාමුදුරුවෝ කියන්නේ සියන්නිකා ඇති කරපු මේ රාජසිංහ රජුත් එක්ක බොහොම කිට්ටුයි. ඉතින් මේ හාමුදුරුවෝ හරිම ශ්‍රද්ධාවන්තයි. ඉතින් රජුරණ කිව්වලු මට හරි ආසයි නුවර ඉන්න ඔක්කොම බල්ලෝ එකතු කරලා බලු දානක් දෙන්න. ඉතින් රජුරෝ ඔක්කොම අනුග්‍රහ දීලා ඉතින් බල්ලෝ ඔක්කොම ගෙනල්ලා ගැට ගහලා ගස් ගස් කාණේ ගැට ගහලා ඉතින් ආරියට වෙලාවට බස් මැදට ගෙනත් දාලා ඔක්කොම ලියලා දැම්මලු. එකම කැම්බැල්ල ඇවිලු ගෝසාවලු රජුරණ මාලිකාවේ ඉන්න බැරිලු බල්ලෝ කාගට යනවා. ඒක නිසා මොකද මේ ගෝසාව ගැන අද රංග රාජ රජුන්ගේ බලු දාන කියනවා. එක එක්කත් බත් කන්නේ නැහැ. උන් රණ්ඩු. අපේ චෛතසික ටික සංගරාජහරවගේ බලු දානේ වගේ තමයි මේ බත් කන්න අපිට වෙලාවක් නැහැ. සද්ධාව නිත් මොන විදියෙන්වත් වීර්යයත් එක්ක ගනුදෙනුවට කැමති නැහැ. සමාධිය ආවට පස්සේ යා කැමති නැහැ වීර්යයත් එක්ක කටයුතු කරන්න. ඉතින් සත්‍ය අසරණයි සත්‍යෙට නිලතලයක් දීලත් නැහැ. ඉතින් මේක බලු දාහනේ තමයි තියෙන්නේ. ඉතින් අපි අල්ලපු ගෙදරට බයිනවා, ඌණියන් කෙරුවයි කියලා කියනවා, වැස්සට බයිනවා, ආණ්ඩුවට බයිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ බාගෙට hina වෙලා ඉන්නේ මොකද කියලා හිතන්නේ. අනේ මෙහෙම තකතිරු જાතියක්. මුන්ට මෙච්චර 84000ක් ධර්මස්කන්ධේ දේශනා කරත් අනන ඇනිල්ලක රඟ අනාගාමී වෙන්න බණ කියන්නේ අනන එකයි කරන්නේ. නිකන් ඔලොක්කුවට වගේ භාගයට hina හැලා බලන් ඉන්නේ කොච්චර කෙරුවක් අත්තර ආරේ ගතිය නෑරේ වගේ රණ්ඩු වෙන්න කොක්ක තමයි තියෙන්නේ. මොකක් හරි අඩුවක් දැක්කම ආපෝ ඒක හැබැයි හරීම සාහිත්‍යයක් තියෙනවා. හරීම సౌందර්ය රසයක් තියෙනවා. ඒක දිහා බලන් හිටපුවාම එක එකන එක එකන අර බල්ලෝ ලියලා තිය බෙලා වගේ කන්න ඇරලා දැක්කපු ගමන් විරිත්ත ගන්න හී ගාලා පනිනවා. ඒක දිහා බලනකොට හරි ලස්සනයි. ඒ බලු මේ වයිට් එකට ගියාම බලු මූණ තියා බලනකොට බීලු නෑ. ලේ වලින්ම තමයි වැඩේ දෙන්නේ. ඒ වගේ දෙන්නෙක් එකතු වෙලා මොකක් හරි මතයකට කතා කරනකොට ගත්ත කැත්ත ගත්ත බොල්ල ඇරියක් දඩ බල හරිම ලස්සනයි ඒ සාකච්ඡාවක නැත්නම් මේ සංවාදයක දිහා බලනකොට මේ එක්කෙනෙක් යන්නේ කොයි කියලා නෝ අනෙක් කෙනෙක් මල්ලේ පොල් කියනවා. ඒකයි මේ සම්පප්පලාප කියන්න යන්න එපයි කියලා කියන්නේ පොඩි අකුසල කර්මයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මොනවදෝ එක්කෙනෙක් කියනවා අනේ මිනිහ අහන්න වෙලාවක් නෑ එයා උත්තරයක් බලනවා. ඒ මනුස්සයා කියන දේ අහන්න වෙලාවක අනිත් එක නෑ අනේ උත්තරයක් බලනවා. ඉතින් මේක අන්තිමට අහගෙන ඉන්නකොට ඇත්තට මේ මේ සත්තුන්ට කතා කරන්න බැරි නිසා සෑහෙන ටෙන්ෂන් එකක් අඩුයි. සත්තුන්ගේ නෑ මේ ගොළුයි. හරිම ගොළුයි. ඒක නිසා මේ බැන්නට ඔය රිලගියේ මැවිලා බැනලා යනවා අමුතු තාලෙට. ඒ වුණාට ඉතින් අර රෙකෝඩ් වෙන්නේ මොකුත් නෑ නිකන් ඕ කරලා කියලා යනවා මොනවද? නේත් ඔෆිත් මිනිස්සුද කියනවා වගේ. එහේ එතනම ඉවරයි. අපි නෑනේ ඕක කනේ හිටිනවා සද්දෙයි රූපෙයි අරගෙන වෛර බඳිනවා. නිසා ඒ සත්තුන්ට තියෙන ගොඩාක් ප්‍රශ්න අඩු sannivedane නෑ. අපි තියෙන තාක්ෂණ යුගයේ දැන් sannivedana මේ යුගයේනේ අපි ඉන්නේ. ආය මුග ගන්න දෙයක් නැහැ. තාක්ෂණ ඇති ඉහළම ඉන්නේ අපි sannivedana මේ මේ information technology එකේ ඉන්නේ. ඕන බොරුවක් කියත හැකි හිතගෙන බොරු පච කියතයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ගිහියෙක් හැටියට නිවසේ ඉන්නවා නම් පුරුද්දක් වශයෙන් උදේට ස්වරු මහානාලිකාවේ පැය භාගයේ බණ අහනවා. ඊට පස්සේ පත්තර මුල් පුතු කියලා වැඩ සටහනක් යනවා. ඒ ශීලුම් පත්තරවල ප්‍රධාන තොරතුරු තමයි එලි කරන්නේ. ඊළඟට රාත්‍රියට තිරසනාලිකාවේ ප්‍රවෘත්ති අහනවා. තෙලිනාටන බලන්නේ නමුත් දැන් මේ ආරම්භ කරපු ඉලක්කත ගමනට මට හිතෙනවා දැන් මේ පුරුද්දත් මේ අර මුල් පත්තර මුල් පිටුව බැලීමත් ප්‍රවෘත්ති බැලීමත් බලන් ගියාම තව ගොඩක් නැවත ගිහිල්ලා කෙලස් එකතු කර ගැනීමක් තමයි සිද්ධ කරගන්නේ. ඒ නිසා ඒක හොඳ නැහැ කියලා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා. ඒත් ඒ ආර්ය පරිශෙන්ද කරලා බලන්න. දාලා බලන්න ඒක කෙරුවට පස්සේ සමාධිය කොහොමද සතිය කොහොමද කරන්නේ නැතිකොට සමාධිය කොහොමද කියලා ඒ කවුරුත් කියලා හරියන්නේ නැහැ. අපි හිතනවා නම් කෙලසෙන දේවල් බාහිරේ තියෙන්නේ කියලා ওই මූල ධර්මේ හරියි. කෙලසෙන දේවල් තියෙන්නේ බාහිරේ නෙමෙයි. කියලා. දැන් තියෙන්නේ තමන්ගේ හිත කොච්චරක් කීකරු කරගත්තද කියන එකයි. කුප්පණ ගතිය තියෙන්නේ හිතේ. ප්‍රවෘත්ති වල නෙමෙයි. නාලිකාවෙත් නෙමෙයි. තමන් කිපෙන්නේ නැති වෙන දන්නවනම් කවුරු මොන අඩ හැරේ පෑවත් කවුරු කොළ උලිහිලි පෑවත් අද ගන්න දැනගන්නත් පුළුවන් මේ මනුස්සයා කියන දේ මට කිපෙනවා කියලා දැනගන්න කුප්පණ කවුරු ඉඳත් එපායි. ඒ නිසා ඒවත් තිබුණාට ඒකේ දෝෂයක් නැහැ. අතේ තුවාල නැත්තම් විෂාතකයට බය වෙන්න එපයි කියලා බුදුහාම කියලා තියෙනවා. අතේ තුවාල තියෙනවා නම් විෂට අත දාන්න එපා විස වදිනවා. තුවාල නැත්නම් අත දැම්මට කමන්නේ. ඒ නිසා ප්‍රවෘත්ති වල නැහැ කිසි විසක්. දන්න මනුස්සයෙක්. ඒකට දාසකම තියෙනවා නම්, තණ්හාව තියෙනවා නම්, ඒ ප්‍රවෘත්ති කියන මනුස්සයා දන්නවා ඒ තණ්හාව තියෙන එක කුප්පලා අල්ලගන්න හැටි. මාන්නෙ තියෙන එක න අල්ලගන්න හැටි. දිට්ඨිය තියෙන එක න අල්ලගන්න හැටි. තණ්හා මාන දිට්ඨි නැති කෙනාට ප්‍රවෘත්ති කොයි එකත් එකයි. ඒක මේ නිවුස් නෑ, nothing news. මේ ලෝකේ වෙච්ච නැති දෙයක් කවදාකවත් වෙන්නේ ඒකක්වත් අලුත් දේවල් නෙමෙයි. අපි අලුත් දේවල් කරගන්නේ මේ මාන්නයක් නිසා, තණ්හාවක් නිසා, දික්කයක් නිසා තමයි. මේක ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය සමහර ප්‍රවෘත්ති හැම ප්‍රවෘත්තියක්ම සමහර ප්‍රවෘත්තියක් ඇසුනම හිතෙනවා සුවං විවේචනයක් වෙනවා අහවලාට ලොකු වරදක් අහවලාන් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් එහෙම නැත්තම් නිවුස් කියන්නේ නැහැ ඒවට. අපිව කුප්පන්න බැන්නම් කිසිම විදිහක ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. කුප්පන්න පුළුවන් හරිය තමයි ප්‍රවෘත්ති කියන්නේ. නැත්නම් gedara වෙන දේවලුත් තියදී අල්ලපු දේවල් gedara දේවල් බලන්න ප්‍රවෘත්ති බලන්න ඕනේ. gedara වෙන දේවල් ඇති නැ ඇති වෙන්න අපිට. ඒක මදි අපට. කවුරු හරි කියන දෙයක් CNN එකෙන් එන්න ඕනේ, ITN ඕන එකේ වචන කියනවා. ඒ කට්ටිය කිව්වහම විතරයි ඇත්ත. මේ අස්පනා පිට gedara ඇති වෙන්න gedara ප්‍රශ්න තියෙනවා. නිවුස් තියෙනවා. ඌව වැඩන්නේ. අපිට ඕනේ අර පැකට් කරලා පිට රටින් එන එක ඕනේ. ඒකත් මේ රට ඒක. දැන් අපි ප්‍රශ්න විශේෂ වැදගත් දෙයක් තව මිනිතර කතා කරන්නේ නැහැ කියන පදනම ඉඳගෙන අපි දවසේ ධර්ම දේශනා වාරයේ સમાප්තිය සටහන් කරමු. එත්තාවතා ආදී ගාථා සජ්ජායනා